සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් ඉතින් සූත්‍රයේදී සරුවචනංශෙත් එක්ක තාකච්ඡාට සම්බන්ධ ඉතුරු පාර්ශව කරුවා වෙන්නේ මේ වච්චකොත්ත කියන බ්‍රාහ්මණයා. එයාගේ මේ වච්චකොත්ත පවුලේ නැත්නම් කුලේ කෙනා යාගේ පුද්ගලික නම වශයෙන් අග්ගි කියන තමයි නම දාලා තියෙන්නේ. නිසා අග්ගි වච්චකොත්ත කියලා තමයි මේ පුද්ගලයා වෙන් කළා හඳුනාගන්නේ. ඒ කෙනා බුදුරජාණන් වහන්සේත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරනවා. මේ සමුග සාකච්ඡාවේ වකට පැමිණිච්ච පැතිරිච්ච තිබිච්ච පඬිතයන් අතර උගතුන් අතර බ්‍රාහ්මණයන් අතර තිබිච්ච ප්‍රසිද්ධ මාතෘකාවක් අරගෙනයි මේ සාකච්ඡාව ගෙනියන්නේ. නැත්නම් කලින් රාමු කරපු සාකච්ඡාවක් මේක. ඉතින් මේක අර සරුවචන් වහන්සේත් එක්ක පවත්වන නිසා ඒකේ බෞද්ධ වෙන අපටත් විශේෂත්වයක් තියෙනවා. ඒ වගේම ඒ බමුණු මතානුව පැමිණිච්ච සාකච්ඡා પરම්පරාවේ කෙලවරක් දක් ගන්න පුළුවන් ගතියක් තියෙනවා මේ විශේෂ ප්‍රශ්න 10 අනුව මේ බමුණා සාමාන්‍ය ඒ පඬිත පඬිතයන් අතර බමුණන් අතර ශ්‍රමණයන් අතර බ්‍රාහ්මණයන් අතර සාකච්ඡා වෙන සම්මත ප්‍රශ්න 10ක් බුදුජානසින් අහනවා ඒවා ඇත්තරම මේ බමුණා නියෝජනය කරාට ඒවා එවක තිවිච්ච මේ සාකච්ඡා මණ්ඩලවල නිතර සාකච්ඡා වෙච්ච ප්‍රශ්න කවදාකවත් කෙලවර කරන්න පුළුවන් ප්‍රශ්නත් නෙවෙයි. අද ලංකාවේ තියෙන ධර්ම සාකච්ඡා තියෙන රේඩියෝ වල ඒ වගේ තමයි. අරගෙන සාකච්ඡා කරනවා. ඒවා ඉවරයක් කරන්න පුළුවන් දෙයක් නෑ අපිට. අදාළත් නෑ සමහරලාට අපිට සීමාවට අල්ලන්න බෑ. ඉතින් ඒ වගේ වෙනකොට ආහන එක ප්‍රශ්නයක් තමයි මේ ලෝකයේ සදාකාලිකද කියලා. සස්සතු ලෝකෝ. ඉතින් ඒක සාස්වත දිට්ඨිය කියලා පස්සේ අල්ලගෙන තිනවා. ඉතින් ඒක ලෝකේ සදාකාලිකයි කියලා හිතාන් තමයි මේ ඉඩම් වලට රණ්ඩු සරුවල් කරන කට්ටිය හිතාගෙන ඉන්නේ. එහෙම නැත්නම් ඒක තමයි ලෝකේ තියෙන වටිනාම වස්තුව මේ ඉඩම. ඉතින් ඒක සාස්වතයි කියන හැඟීමක් එන්න ඕනේ ඒක මතින් කෙලෙස් උපදින්න. ඉතින් ඒ නිසා සාස්වත මේ ලෝකේ කියලා අහනවා. එතකොට මම අහන්නේ බොහොම පාදයකට සාකච්ඡාවකට හොඳ ක්‍රමයකට බවත් ගෞතමෙහිනී ඔබ ලෝකයේ සාස්වතයයි කියන්නේද? එයින් පිට තියෙන සියලුම දෘෂ්ටීන් තුච්චයි ගන්න දෙයක් නැහැ. සාස්වත කියන එකමයි සත්‍යය. ඉද මේ සත්‍යම ඕගමඤ්ඤා. අනිත ඔක්කොම තුච්චයි කියලාද කියන්නේ. ඒතර පුත්‍රයන්සේ උත්තරයක් දෙනවා වෙනුවට ප්‍රතික්ෂේපයක් කරන්නේ. මම ලෝකේ සාස්වතයි කියන්නේ මේම සත්‍යමයි අනිත බොරු කියන්නේ. එහෙනම් අසාස්වතද ලෝකේ කියලා අහනවා. ඒ මොකද ඕනම දෙයක් ලෝකේ පවතින්නේ ඇත නැත කියන මේ සංකල්ප දෙක මැද මිසක්කා ඒ අතරමැද දෙයක් ඒ වෙනකොට බමුණු මත වලට අහු වෙලා තිබුණේ නැහැ. ඒ වගේ අසහස්සත්ද කියලා, උච්ඡේද කියලා කියන්නේ ඒක තමයි. නැත්නම් භෞතිකවාදී. භෞතිකවාදී ඉඩම් ගැන එච්චර දඟලන්නේ ඉදරම් පිනවීම සඳහා ඕන දෙයක් කැප කරනවා. ඉඩම් උකස් තියලා හරි කමන්නේ රාජ්‍ය මාරු කරලා හරි කමන්නේ ඕන තැනකට යනවා. ඒ උච්ඡේද දිට්ඨිය තියන අය. භෞතිකවාදී කියලා කියනවා ඒකට. ඉතින් ඒක අනිත් පැත්ත. ඉතින් ඒ අනුව බලනකොට සාමාන්‍යයෙන් ආශ්‍යාකරය උච්ඡේදවාදයට මේ බෞද්ධ මේ සාස්වතවාදයට වැටෙනවා. බටහිර නව තාක්ෂණය අනුව යන ඇත්තෝ උච්ඡේදවාදයට වෙන සාමාන්‍ය දල ස්වභාවයක. ජීවිතයේ ප්‍රථම යාමය නැත්තම් මැද වයසට ඉස්සෙල්ලා උච්ඡේදවාදී හැම කෙනාම ඉඩම් හොයන්න යන්නෙත් නැහැ, පෞල් පදිංචි වෙන්න යන්නෙත් නැහැ, සැප විඳිනවා. සරුංගල් අරිනවා එහෙම නැත්නම් වෙන කාම ක්‍රීඩා කරනවා ඒත් වයසට යනකොට පුළුවන් තරම් ඉඩමක් අල්ලන tempat වෙලා පවුලක් පදිංචියක් කරගෙන tempat වෙන්න උත්සාහ කරනවා ඉතින් ඒ වගේ අපිට බලන්න පුළුවන් දල වශයෙන් මේ වගේ වෙනස්කම් තියෙන නිසා ලෝකයේ ওই දෙක මැද කතාවක් නැහැ ඒක නිසා බමුණ අහන්නේ සාස්වතද අසාස්වතද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දෙකටම නැස්චාර්තයෙන් උත්තර දෙනවා. ඊට පස්සේ අහනවා ලෝකයේ අන්තයක් තියෙන දෙයක්ද ගමනින් ගිහිල්ලා කෙලවර කරන්න පුළුවන් දෙයක්ද කියලා. එතකොට බුදුජානනාංශ කියනවා නෑ මම ඒකමයි සත්‍ය අනික් සියල්ල බොරු කියන්නේ. එහෙනම් අනන්තවත්ද? පයින් ගිහිල්ලා හරි ගමනින් ගිහිල්ලා හරි කෙලවර කරන්න බැරිද කියලා. එතකොට බුදුජානනාංශේ මම එහෙම දෘෂ්ටියක් දරන්නේ මේමයි සත්‍යය අනිත්‍ය බොරු කියලා මං කියන්නේ නෑයි කියලා අන්ත සහ අනන්ත කියන භෞතික මේ දේශ සීමාවල් අනුව යන ප්‍රශ්න දෙක අන්ත දෙක අරගෙන අන්තයක් ඇත්තේද අන්තයක් නැත්තේද කියන එක අරගෙන සාකච්ඡා කරනවා. ඒත් අන්තිමට ප්‍රශ්නේ නිෂේධනය කිරීමෙන් පමණයි සාකච්ඡාවේ කෙලවර වෙන්නේ. ඊට පස්සේ තන් ජීවන් තන් ශරීරං මේ ජීවිතය කියලා කියන්නේ ශරීරයයි ශරීරය කියන්නේ ජීවයයි ශරීර නැති වුණ ජීවය නැති වෙනවා ජීවය නැති වුණ ශරීර නැති වෙනවා. ඒකට තන් ජීවන් තන් ශරීරං කියලා. ඊට පස්සේ ඒකටත් බුදුසසුනාංශය අර උත්තරෙමයි දෙන්නේ මම එහෙම දෘෂ්ටියක් නැහැ. ඉම්පිට සියල්ල බොරුයි කියලා කියන්නේත් නැහැ. මෙහෙමයි සත්‍ය කියන්නේත් නැහැ. එහෙනම් අඤ්ඤං ජීවිතං අඤ්ඤං ශරීරං. ජීවිත එකක්, ශරීර එකක්. ඒකද බුදුජානනාථ පිළිගන්නේ. ඒකද ඒකත් බුදුන්සේ නැහැ කියනවා. එහෙනම් හෝති තථාගතෝ පරම්මරණ. මරණයන් මැති තථාගතයන් වහන්සේ වෙයිද? නැහැ. මරණයන් පස්සේ තථාගතයන් වහන්සේ නොවේයිද? නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ මරණයන් පස්සේ වෙයිත් නොවේයිද? වෙයිත් නොවේයිත් වෙයිද කියලා අහන්නේ නැහැ. එහෙමනම් අහන තථාගතයන් වහන්සේ වෙයිත් නොවේයි නොවේත් නොවේයි කියන එකද කියලා අහනෝ නැහැ. ඉතින් මේ විදිහට ප්‍රශ්න 10ක් අහනවා ප්‍රශ්න 10 තමයි සාමාන්‍යයෙන් කෙනෙක් මේ අරගෙන තියෙන පැත්ත මතිය මොකද්ද කියලා අල්ලගන්න ලේසි ක්‍රමේ. අහුවෙන්නේ නැති කෙනෙක් නැහැ. මේ ප්‍රශ්නේ උත්තර දෙන්න ගිය ඕනම කෙනෙක් ඔය එක පැත්තකට අන්තවත් වෙනවා. ඉතින් සර්වඥාන් වහන්සේ ප්‍රශ්න එකටත් උත්තර නොදෙනකොට බමුණ නැවතත් ප්‍රශ්න කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මේ සාස්ත්‍රද කියලා අහනටත් මම නෑ එහෙම එකක් කියලා කියනවා. අසාස්ත්‍රද කියලා අහනටත් නෑයි කියලා කියනවා. අන්තවද්ද කියලා අහනටත් නෑයි කියනවා. අනන්තවද්ද කියලා අහනටත් නෑයි කියනවා. තන් ජීවන් තන් ශරීරම් කියනටත් නෑයි කියනවා. අඤ්ඤං ජීවිතං අඤ්ඤං ශරීරම් කියනටත් නෑයි කියනවා. තථාගතයන් වහන්සේ මරණය මැද වෙයිද කියලා අහනටත් නැහැ කියනවා. නොවේයිද කියලා අහනටත් නැහැ කියනවා. වෙයිත් නොවේයි දෙකමද කියලා අහනටත් නැහැ කියනවා. වෙයිත් නොවේයි නොවේයි නොවේයි කියනට නැහැ කියලා. ඒකත් මට මේක අමාරුයි සාංශ තේරුම් ගන්නද උපහාසයේ ඉතින් මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා නම් යමක් ප්‍රකාශ කරනවාද කියලා. උපහාන්තයට යම්ගත දිටිගතයක් තියෙනවාද කියලා. එල්බගත්ත මතියක්. ඒක නිසා තථාගතයන් වහන්සේ නමකට එහෙම දිටියක් ඇත්තේ නැහැ කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් බෞද්ධයෙකුට හිතා ගන්න මාරි බෞද්ධ හිතන්නේ අපි සම්මා දිටිකයි අනික් කට්ටිය මිත්‍යා දිටිකයි කියලා. එතකොට මේ අල්ල ගන්න මතයත් අපි සම්මා දිටිකයි උපෙන තාතිකේ බෞද්ධයි කියලා තියෙන නිසා එනත අම්මයි තාත්තයි බුද්ධ ආගම නිසා එහෙම නැත්නම් වෙන ආගමක ඉඳලාවිල්ලා පන්සිල් ගත්ත නිසා ආදි වශයෙන් අපි මේ තියාගෙන ඉන්න අපි මේ පත් උනායි කියලා කියන සම්මාදිට්ඨියත් බුදුරජාණන්ට එච්චරම උදව් කරන්නේ නැහැ. බුදුරජාණන්සේ කියන්නේ එහෙම දිට්ඨිගතය දිට්ඨිගතන් දිකෝ වච්ච අපනීත මේතන් තථාගතස්. සර්වඥාන්සේ අපතික්ෂේප කළා තියෙනවා. ඉතින් ඒක මට මේ ඔය සත්‍ය උගන්වන වෙලාවෙම ධම්මික හාමුදුරුවෝ ඕස්ට්‍රේලියානු ජාතික හාමුදුරුවෝ නිතර කියපු දෙයක් තමයි මොන දිට්ඨියක් ගත්තත් ඒක මිච්ඡා දිට්ඨියක්. ඒක නිසා දික්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා තමයි බුදුරජාණන්සේ කර්ණිමිත සූත්‍රයේ සඳහන් කිසිම දික්ඨියකට පැත්තක් ගන්න එපා. දික්ඨියක් ගත්ත ගමන් එයා ඒ ඒ අනුව මෙහෙවනවා. ඒ නිසා දික්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. ඒතර මේ දික්ඨිය දස්සනේ කියන දෙකත් පද දෙකට දැම්මට දෙක දෙකම එකයි. ditthිය කියලා කියන්නේ දකින්න කියන දසන කියලා කියන දකින්නයි කියලා. ඒ වාගේම උත්තරයක් මෙතන ਸਰවචනanse ditthිගතං වච්ච තථාගතෝ ਸਰවචනanse දර්ශනයක් තියෙනවා. අර වගේ ditthිගතයක් මතියක් මතාන්තරයක් නැහැ. දර්ශනයක් තියෙනවා කියලා. ඉතින් මේක හරි සියුම් වචනාර්ථ බේතයක් තියෙන්නේ. ඒ නිසා ඉතින් මේ වාදවලදී එහෙම නැත්නම් මේ සංවාදවලදී විවාදවලදී මේක පිරිසුදු කරගත්තේ නැත්නම් අපි සරුවච්චන් වහන්සේ අපි අදහන සරුවච්චන් වහන්සේ දික්ටිගතේ කෙනෙක්ද එහෙම නැත්නම් දික්්‍යක් දර්ශනයක් ඇති කෙනෙක්ද කියලා ඇහුවොත් හරියට මේ ප්‍රශ්නේ අහලා උත්තර දීලා පිටපැත්තේ ආයේ මේකෙන්ම කොනක් අල්ලගන්න ඉන්නවා කියලා දැනගත්ත කෙනෙකුට නම් අඩු ගානේ සූත්‍රමේ පැත්තෙන් අහුවෙන්නේ නැතුව බේරන්න පුළුවන් වෙයි. නමුත් ඒක අපිට හිතලා ගන්න අමාරුයි. අපිට අපේ සොයම්බු ඥාණයෙන් හිතා ගන්න අමාරුයි. එතකොට මේ සූත්‍රය කියලා අහලා තියෙන කෙනාට නම් මතක් වුණොත් හරියට සරුවචනසර දිටි ගතයක් නැහැ. නමුත් දිට්ඨියක් තියෙනවා. ඒ දිට්ඨිය මොකද්ද කියලා ඒ බමුණ අහන ප්‍රශ්නෙට සරුවචනසේ උත්තර දෙනවා. එතකොට සරුවචනසේ ලෝකේ පහළ වෙන්නේ ශාසනයක් ඇති කරන්න, පණිවිඩයක් දෙන්න. ඒ පණිවිඩය මොකද්ද කියන එක අර ඉස්සලාව ප්‍රශ්න 10ට දෙන උත්තරවල නෙවෙයි තියෙන්නේ ඊට වැඩි මහාත්පස්ම වෙනස් බොහොම විප්ලවීය ක්‍රමයකටයි ਸਰවචනාංශේ තමන් වහන්සේගේ මතය ඉදිරිපත් කරන්නේ ඒක අපි අර ප්‍රශ්න 10 සාකච්ඡා කරපු ඉස්සර ධර්මදේශන වාරවලදීත් අපි ඉදිරියට අරන් තියලා තිනවා අරන් තිබුණා ඒකේ අර තං ජීවන්තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියන එකට 90 පොඩකට යනවා මොකද ලෝකයා විශේෂයෙන්ම මේ භෞතික පැත්ත විතරක් දන්න ලෝකයා හිතාන ඉන්නේ මේ කය කියන්නේ මම <clears throat> නැත්නම් ජීවිතය කියන්නේ ශරීරයයි ශරීරය කියන්නේ ජීවිතයයි කියලා. තමයි රූපේ තමයි ශරීරය වශයෙන් තියෙන්නේ. ඒ නිසා අපි මේ රූපේ මරනකොට ශරීරේ මැරෙනවා. ඒ නිසා රූපේ ශරීරයට සමානයි කියන එක තමයි තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් එතකොට එnde end end end මේ රෝබෝ යන්ත්‍ර හදනකොට ඈත ඉඳලා ක්‍රියාත්මක කරන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර හදනකොට මේ ශරීරයේ ක්‍රියා කරන්නේ නැති කෑලි වලට යන්ත්‍රෝපකරණ රිංගලා ශරීරයක් නඩත්තු කරනකොට ඒ ශරීරයේ කියන්නේ රූපස්කන්ධයේ ජීවයේද නැත්නම් ජීවය ශරීරයේද කියන මතය දැන් ඉස්සරහට එන්ටෙන්ට එන්ටෙන්ට සීමා කරගන්න බැරි වෙලා තියෙනවා. මිනිසෙකුට කරන්න පුළුවන් ඔක්කොම වැඩ ටික වගේ දැන් කලින් සැලසුම් කරලා රෝබෝ යන්ත්‍රකින් කරත හැකි. ඒතකොට ශරීරයේ තියෙනවා නමුත් ඒකේ ජීවයක් නැහැ. ඒ වගේම ජීවයක් තියෙන මේ ශරීරයේ ඇහැ නරක් වුණා නම් ඇහක් දානවා. හෘද වස්තු නරක් වුණා නම් හෘද වස්තු දානවා. ලේ නරක් වුණා නම් ලේ ටික දානවා. දැම්මට පස්සේ මේ තියෙනක ශරීරයේ මේ තියෙන ශරීර අංග ටික ජීවේද කියලා බැලුවොත් ඒක අපි දන්නවා පැහැදිලිවම ජීවේ පවත්තන්න උදව් කරාට ඒක ජීවිතයක් ඇති එකක් නෙවෙයි ඒක මේ යකඩ කැලිය වලින් ප්ලාස්ටික් කැලුවෙන් හදපු එකක්. ඉතින් ඒක නිසා <clears throat> ශරීරය කියලා කියන්නේ ජීවිතයේ ජීවිතය කියන්නේ ශරීරයද කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන වෛද්‍ය විද්‍යාවට. වෛද්‍ය විද්‍යාව ඒකමත් තමයි සම්පූර්ණ කොට නැගිලා තියෙන්නේ. ඒ නිසා මේ කායික සෞඛ්‍ය මානසික සෞඛ්‍යයට සම්බන්ධ කරලා තියෙනවා. නමුත් ਸਰවඥාන්සේගේ ਸਰවඥ උත්තරේ එහෙම එකක් නෙමෙයි කියලා තියෙන්නේ. මේ ප්‍රශ්න සියල්ලට මුල් වෙන මමයා ගැන ගත්තාම නැත්නම් මේ ප්‍රශ්න අහන මූලාශ්‍රය ගත්තාම ඒකට මේ රූපේ විතරක් නෙවෙයි තියෙන්නේ රූපයක් තියෙනවා. ඒ නිසා යම් අවස්ථාවක මමයා කියන එක කරා නැත්නම් සක්කාය දිට්ඨිය ඇති කරගන්න හේතු වෙන රූපේ දකිනකොට ඉති රූපං කියලා දැනගන්න. ඒ ඉති රූපං කියන එකෙන් අදහස් කරන්නේ මේ තාක් ඇතුළත රූප මේ තාක් බහිද්ධා රූප මේ තාක් මගේ රූප මේ තාක් මගේ නොවේයි කියලා රූප කොටාශයක් අනුව තමයි අපේ ඒ චිත්තක්ෂණේ ජීවිතය රඳවලා තියෙන්නේ. අපි තමාට වායෝ පොට්ටබ්බ රූපය අල්ලගෙන ඒක දිගේ මානසිකාර්ය පවත්නකොට ඒක ඉති රූපං වෙනවා. එහෙම නැත්නම් අපි සක්මන් කරනකොට পায় පොළවේ ගැටෙන එකට හොත්තටම හිත බහගෙන ඒකම සක්මන් කරනකොට ඒ පඨවි කොටාස ටික ඉති රූපං කියලා කියනවා. ඒතර අනිතව තිබුණත් නැතත් එවුවා මේ එතන ඒ චිත්තක්ෂණේ පැවැත්වීමේ මානසිකාරය පැවැත්වීමේ ක්ෂණ සම්පත්‍ය ලැබීමේ රූපේ බාටපත් වෙන්නේ රූපේ බාටපත් වෙන එතන එතන ඒ සම්බන්ධ වෙන දේ ආන්නේ විදිහට මේ රූප පරිච්ඡේද කරලා ඒ ඒ භාවනා චිත්තක්ෂණට අදාළ රූප පරිච්ඡේද කරලා දැනගන්නකොට ඉති රූපං කියලා කියන්නේ ඒ වෙලාවට අදාළේ රූප ටික. ඉතින් ඒ වෙලාවකටවත් නැත්නම් ඒ වගේ මට්ටමකටවත් ඒ අදාළ රූපේ හැර ඉතුරු ටික අතාර ගන්න බැරි නම් ඒක නා මරණ වේලාවේදී කොච්චර වික්ෂෝපසූරයටපත් වේද කියලා හිතා ගන්න පුළුවන්. භාවනා කරනකොට යම් කිසි කෙනෙක් ආනාපාන සතියට හිත දැම්මා නම් නැත්නම් අපි කයට හිත දැම්මා නම් ඉති රූපං කියලා කියන්නේ ඒ හුඹහක් වගේ හිටවල තියෙන රූපෙට. ඊට පස්සේ ඒක ඇතුලේ ඒකාග්‍ර වෙනකොට එහෙම හිත ඒකෝදි භාවයටපත් වෙනකොට එයා හුස්ම පොද විතරක් නාසිකාග්‍රේ විතරක් දැනගෙන ඉති රූපං කියලාකොට එයා ඒ වෙලාවේදී ඒ ශාරීරියේ අනිකුත් රූප කොටාස ඉති රූපං කියන එකට අහු වෙන්නේ. ඒකට අහු වෙන්නේ අර ක්‍රියාවලියට අදාළ රූප ටික විතරයි. එතකොට ඒ ආනපානට හිත යන්න නම් ශරීරයේ අනිකුත් රූප අමතක කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ශරීරයේ ආනාපාන රූපේට මානසිකාරයේ යෙදෙන්න නම් 100%ක් අනෙකුත් මේ මම කියාගත්ත රූප ටිකට අමනසිකාරය යෙදවීම අත්‍යවශ්‍යයි. අන්න ඒක අමාරු වෙලා. අපිට දාන දෙන්න පුළුවන්, ඉඩම් බූදල් තෑගි දෙන්න පුළුවන්. නමුත් මේ භාවනා මානසිකාරයක් වශයෙන් හෝ මේ අදාළ රූපයට පමණක් හිත තියලා තමාගේ කියා ගන්නා වූ අනෙකුත් රූපෝලින් හිත ගැලවී යෑම පවා හරි බයලවන සුළු දෙයක් පාටපත් වෙනවා යෝගාවචරයට ඒක නිසා යම් වෙලාවක ආනාපාන වායු පොට්ටබ රූපේට පමනක් හිත ගියොත් එයා ඒක විස්තර කරන්නේ මට ආස්වාසිය සිද්ධ වුණා මට ඒක නාසිකාග්‍රය එනත උඩුතොලේ වදිනවා තේරුණා මට එතන මේ කම්පනේ මේ චංචලයේ මේ සීතල මේ පිරිමැදීම තේරුණා කියනකොට ඒකේ ඒ තරම්ම හිත බැහැ ගන්නවා අනිකුත් ශරීරයේ තියෙන අනිකුත් සියලුම රූප අමනිසිකාරයට ලක් වෙනවා. අසතියට ලක් වෙනවා. දීලා දානවා. මේකට පක්කන්දනය කරනකොට අනිත්‍යව පරිචාර කරනවා. මේ පක්ඛන්දන පරිච්ඡාග කියන දෙක පටිනිස්සග්ග කියන වචනේ අර්ථ දෙකක්. එකකට 100ට 100ක්ම බැස්සොත් පක්ඛන්දනය කෙරුවොත් নিমগ্ন වුණොත් ඒක නා ඉන් අපිට මොනවත් තේරෙන්නේ නැහැ. ඒ ඉන්න පිට දේවල් කැප කර ගන්න කැමති නැති කෙනා ඒකට කෑදරයි නම් එයාට එකට බැහැ ගන්නවා කියන එක බීතිකාවක් වෙනවා. බයක් වෙනවා. කරනවා නෙවෙයි සිබුණත් මෙහෙම වෙන්න පුළුවන්ද කියලා ඇයි එහෙම වෙන්නේ කියලා පුදුමාකාර විදිහේ බයකටපත් වෙනවා මේ ඉති රූපං කියන වචනය නැත්නම් රූපේ පරිච්ඡින්න කරලා පරිච්ඡේද කරලා ඒ ඒ ක්‍රියාවලිය බලනකොට හරියට වෙසක් තොරණක බුදුරැස් වීදෙනකොට තාරකා හැඩේ තියෙනකොට වලලු හැඩේ නැහැ. එහෙම නැත්නම් දීදුන්නේ හැඩේ තියෙනකොට වෙන හැඩ නැහැ. ඒ හැඩ වලට යනකොට යනකොට ඒ හැඩයන් අතර විශාල ක්‍රියාවලියක් කරනවා. ඒතකොට ඒ ඒ වෙලාවේපත් වෙලා තියෙන බල්බ් ටික තමයි පේන්නේ අනෙක් බල්බ් නොපෙනී යාම ඉතාම වැදගත් බුදුරැස් කරකැන්නේ. හැම තැනදීම බුදුරැස් මාලාවෙම ගන්න වෝල්ටීයතාවය සමාන වෙන්න ඕන. එහෙම නොවුනොත් එහෙම අහල පහල ගෙවල් වල ලයිට් ඉහළ පහළ යන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක හදලා තියෙන්නේ ෆ්ලෑෂර් කොටේ එක තැනකට හැම වෙලාවෙම මෙච්චර බල්බ් ගන්නපත් වෙනවා. මම පත් වෙන බල්බ් එක එක හැඩ ගන්න. ඉතින් ඒවයි ලස්සනට කරකිනකොට නිකන් බුදුරැස් සීදෙනා වගේ දෙනවා. ඒ නමුත් ඒ බල්බ් දන්නේ නැහැ මං ඉන්නේ බුදුරැස් මාලාවක් කියලා. ඒව කරකිනවා. ඒව කරකෙන්නේත් නැහැ. ඒව එතනමයි තියෙන්නේ. ඒව එක එක රූප වලට සාක්ෂි වෙනවා. ඉතින් එතන ඉති රූපං කියලා කියන්නේ ඒ වෙලාවපත් වෙලා තියෙන බල්බ් ටික. පත් වෙලා නැති බල්බ් ගලවන්න ඕනේ නැහැ ඒ වෙලාවේ. විදුලිය නැහැ ක්‍රියාත්මක නැහැ. එතකොට ඒක අන්ධකාරයක් නියෝජනය කරනවා. පත් වෙන බල්බ වලින් අපේ හිතේ මේ ශිල්පියා දක්ෂයි ලස්සන හැඩයක් තිබ්බා කියලා. ඉතින් ඒ වගේ තමයි මුළු ජීවිතේම වෙසක් තොරණක බල්බ ටික වගේ තොරණ මෙච්චර ගාණක් බල්බ තිබුණාට වෙලාවකට පත් වෙන්න පුළුවන් මෙච්චරයි. ඔක්කොම එක සැරේපත් වුණොත් සම්පූර්ණ විදුලි පද්ධතියම මේ අවුලකට ඇති කරනවා. වෝල්ටිය සමතාවයකට ගන්න බෑ. ඒ නිසා අපේ ශරීරය හැම වෙලාවෙම කොටස් ටිකක් වැඩ. ඒ වැඩ කරන කොටස් ටික තමයි මේ ජීවිතේ නඩතු කරන්නේ. එතකොට ඒ දී ඇති චිත්තක්ෂණයේ ඒ පරිවෘත්ති ක්‍රියාවල් වලට සම්බන්ධ එහෙම නැත්නම් වේදනාවට සම්බන්ධ සංඥාවට සම්බන්ධ කොටස ඉතිරූපං කියලා වෙන් කරගත්තොත් එයාට තේරෙන පටන් ගන්නවා විසක් තොරණේ තියෙන ඔක්කොම බල්බ් නෙවෙයි විසක් තොරණ කියලා කියන්නේ. ඒකේ ෆ්ලෑෂර් කොටින් කැරකෙනකොට විදුලියට සම්බන්ධ වෙන ටික තමයි පෙන්වන්නේ. ඒක තමයි මිනිස්සු කට අරගෙන බලාන ඉන්නේ විසක් බලනවා කියලා. ඒ වාගේ මේ ශරීරයේ තියෙන එකෙත් මේ ශරීරයේ අදාළ අජත්ත බහිද්දා වශයෙන් ශරීරයත් හරුවචනසගේ ශාරීරික උද්දේශික පාරිභෝගික කියලා 13 වංශලා තියෙන. ඒ වගේ ශාරීරික කොටසකුත් තියෙනවා උද්දේශික කොටස් තියෙනවා පාරිභෝගිකත් කියලා තියෙනවා. ඒ ඔක්කොම ඒ වෙලාවකට මම වෙනවා. නමුත් ඒ වගේ තාරාතිරම් තියෙනවා. ඒ වගේ දැන් මගේ ජීවිතේ රඳාපෑම සඳහා මේ චිත්තක්ෂණේ මාව කිචිකවන මාව කුප්පනේ මට කෙලෙස් උපදවන්නේ මේ රූප ටික මොනවද කියලා බලන්න කියන එක තමයි කායනුපසනාව කියන්නේ. ඒක කාටවත් පිරිසුදු කියන්න බෑ මොකද එයා හිතනවා ඒක කියමනින් අර අතෑරෙන රූප වලට අවසලකිල්ලක් අඩුසලකිල්ලක් අවචාවට ලක් වෙනවා වගේ කියලා ඒක සිද්ධ වෙනකොටත් ඉති රූපං කියන එක එනකොටම දැන් මානසිකාරය යෙද වෙනකොටම එයා හිතනවා අර දැනට අහුවෙච්ච නැති අනික් රූප ටිකත් බලන එක මගේ යුතුයකම අර එකටම පක්ඛන්දනේ වෙන්නේ කොහොඳ නැහැ ඉතුරු ටික පරිත්‍යාග කරන එක හොඳ නැහැ කියලා ඒ භාවනා මනසකාරය ඒකාග්‍ර වෙන්න වෙන්න භාවනා මනසකාරය ඒකෝදි බහට යන්න යන්න ශරීර ආසාව තියෙන කෙනාට පුදුමාකාර ක්ලාන්ත ගති අසාත්මක ලක්ෂණ ඇලර්ජික් වක්කාර ගති එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක නිසා මේ යා හිතන්න ඕනේ යාට වෙලා තියෙන මුළු ශරීරෙම නැත්තම් අපි දන්න මේ ගොඩම හැම වෙලාවෙම වැඩ කරන බතිය දැනගන්නයි ඕන වෙලා තියෙන්නේ. ඉතින් නමුත් හොඳට භවනා කළ මනසිකාරය යන්නේ නම් වඩාත්ම තීව්‍ර දෙයට ප්‍රසිද්ධ දෙයට නම් යට තියෙන ප්‍රසිද්ධ දෙයට අදාළ වෙලා තියෙන මේ මුළු රූපස්කන්ධයෙන් බොහෝම සුළු කොටසයි. ඒ සුළු කොටස තව කොටසකට සම්පූර්ණයෙන් තන දීලා මාරු වෙනවා. පුදුරස් මාලාවේ පල්ප් මාරු වෙනවා වගේ. මෙන්න මේ විදිහට දැම්මගේ හිත කොතනද වැඩ කරන්නේ කියලා ඉති රූපං කියන එක දන්නවනම් ඒ ඉතිරූපං කියන එක මේ හටගත්ත කියන එකත් ඒත් එක්කම තේරෙනවා. ඒ හට ගැනීම කියලා කියන්නේ අම්මගේ කුසින් බිහි වෙන එක හරි ඕ. බදෑමහේ කලලේ රූප පහළවීම නෙවෙයි. ඒ වෙලාවට බල්බ් වල පත් වෙනකොටම බල්බ් වල මතු වුණා. ඒකේ සමුදේ තේරෙනවා. ඒතකොට මේ මුළු පද්ධතියෙම ඒ ඒ වෙලාවට සමුදේ දෙන්නේ ඉති රූපං කියන කොටස විතරයි. මුළු ශරීරයේ පැවැත්ම මව් කුසෙන් බිහිවීම එහෙනම් gediya pitin මිනිස්සයා කියන එක තමයි අපි සම්මතය ගන්නෙ. නමුත් ඉතිරූපං කියන එකෙන් සරුවචන්සු පෙන්වනවා මේ වෙලාවට ජීවිතේ පවත්වන්න ඕන අත්‍යවශ්‍ය අත්‍යන්ත කටයුතු කරන දේ දන්නවත් එක මේ කෙනාට ඒකේ හට ගැනීම තේරුම් ගන්න වෙනවා. මෙතෙක් කල ක්‍රියාත්මක නොවී තිබිච්ච ඒ කොටස් රූප කලාප මතු වෙනවා මතුවෙන මෙතෙක් වෙලා කර කර හිටපෙක ඒ හා සමාන වේගකින් නැති වෙන්න ඕනේ. මේක මෙතෙන්ට යන්න. ඉතින් මේකේදී තොරම් බලන කට්ටිය කරන්නේ මේ මතුවීම බලන එක තමයි. අතරින් මතුවෙන මෙතරින් මතුවෙන ඉතින් ඔටෝ මැජික් වෙනවා. ඒක ඔටෝමැටික් වෙනවා. ඕක ඉලෙක්ට්‍රික් වෙනවා. ඒක කරගෙන කරගෙන කරගෙන යනකොට යාට අසීමිත මේකේ මායාවල් ලතාවල් ආකාර සටහන් රාශි රාශි පේන්න පටන් ගන්නවා. ඒ රාශි ඔක්කොම පේන්නේ ඒ ඒ මතුවෙන රූප වල හටගන්මත් එක තමයි. දැන් වලලු ආකාර තුනක තරු ආකාර වෙනවා, පැතලි ආකාර වෙනවා, සටහන් වලට යනවා. ඉතින් අර එකක්පත් වෙලා අනිත් එකට යනකොට අපිට වෙන්නේ මෙතන තිබුණු ආලෝකය අතෙන්ට ගියා වගේ. ඒක නෙවෙයි සිද්ධ වෙන්නේ. එතන බල්බ් එක නිවිලා යනවා. මෙතන බල්බ් එකපත් වෙනවා. අපේ මනසේ තියෙනවා ඇහි තියෙන දෘෂ්ටි පැවැත්ම කියලා එකක්. ඉතින් අපි කතන්දරයක් හදා ගන්නවා. ඒ ඒ තරුවම තමයි මේ පොඩ්ඩක් කරකුනේ කියලා. ඉතින් ඊට පස්සේ ඒ තරුවේ පැවැත්මක් අපට පේනවා. නමුත් මේ එක බල්බයක් නෙවෙයි තව බල්බයක් පත් වෙනවා කියලා දැක්කනම් මේ තරුවේ කියන සටහන ඇලවෙනා වගේ පෙනුනට එකම තරුව පවතිනව නෙවෙයි. එතන ඉති රූපං කියපේක නෙවෙයි. දැන් මෙතන ඉති රූපං වෙලා තියෙන. දැන් වෙන එකක්. ඒක හදන්නේ ආන්නේ වගේ ඉක්මනට හැඩතල මාරු වෙනකොට බලයින් කරන්න වෙන්නේ තරුව කැරකෙනවා. උදුරස් විහිදෙනවා වගේ. නමුත් සිද්ධ වෙන්නේ ඊට වැඩිය වෙනස් එකක්. ඉතින් මේක නොදකින්න තමයි විදුලි කාර්මික වැඩේ හදන්නේ මායයත් ගැටේ ගහලා තියෙන්නේ අපිත් ආසාව තියෙන්නේ ඒක නිසා යම් වෙලාවක ඉතුරුපන් කියන එක තේරුම් අරගෙන රූපේ හට ගැනීම පටන් ගන්න පටන් ගත්තොත් විදුලියේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි තාමත්ම කෙටි කාලයක් ඇතුළත අර දැල් වෙන විදුලි බුබුලක් පත්තු කරන්න පුළුවන් මේ ඊටපන්දමක් මේ ගිනි කුරක් ගහලා පත්තු කරනවා එකක් නෙවෙයි එතන තියෙන්නේ ඒක මැන ගන්න බැරි තරම් වේගෙන් විදුලි වේගයෙන් ආලෝකයේ වේගෙන්පත් වෙනවා. ඉතින් ඒ වෙලාවේදී මෙහෙම බලබලා ඉනකොට බුදුරජාණන් කියනවා මගේ මතිය මතිය කියන්නේ බෑ දිට්ඨිය වෙන්නේ මේ මේ බල්බ් එකපත් වෙනකොට තිබිච්ච බල්බ් එකට මොකද වෙන්නේ කියලා බලන එක. ඔච්චරයි නිවන කියන්නේ. මේ බල්බ් එකපත් වෙන්නම් අරගේ අස්තේට යෑම, ක්ෂය වීම, වැය වීම බලන්න ඕනේ. ඉති රූපස්ස සමුදයෝ. ඒක සමුදේ වෙන්නේ නැතුව මේක හට ගන්න බෑ. හට ගත්තොත් බල්බ් වලවල් දෙක මේකවරපත් වුණොත් විදුලි වෝල්ටිය තායි වැටීමක් සිද්ධ වෙනවා. ජීවිතයේ ඉහළ පහළ යamak කරන වෙන්නේ මේ එකම බැටන් පොල්ල තමයි අතින් අතට මාරු කරගෙන රිලේ රේස් එක යන්නේ. ඒ නිසා මේකෙන් දෙන එක බැටන් එක මාරු ගන්න මනුස්සයා දිහා විතරයි තරඟකාරීත්වයේ තියෙන කෙනා බලන්නේ. නමුත් දීපු කෙනාට මොකද උනේ කියන බලගුවොත් එයා ඊට පස්සේ තරඟේ නැහැ. ඒ බැටන් එක අරගෙන දුවගෙන එනකන් එයා තරඟයේ ඔක්කොගම අවධානයට ලක් වෙනවා. ඒ ඊටාම දක්ෂ විදියට අනිත් එකකට දෙනකොට ගන්න එක නා විතරයි අපි බලන්නේ. හට ගන්න බෑ. අද දීපෙක් කරන්න මොකද්ද කියලා බැලුවොත් එයා තවදුරටත් තරඟේ නෑ. අන්න වගේ සමහර රූපකලාප තියෙනවා අපේ ශරීරයේ තිබුණට සක්‍රීය සේවයක් කරන්නේ සක්‍රීය සේවය කරන එක නකින් එකට එකින් එකට එකින් අතින් අතට අතින් අතට දෙනවා. ඒ නිසා මේ ශරීරය කියලා කියන්නේ ආත්පසම ජීවේ නෙවෙයි. ජීවේ පැත්තෙමට කොටසක් උදව් කරනවා. අනික් කරේ ඒකට ක්‍රියා නැතර කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ. ඒගොල්ල අභාවයටපත් වෙනවා. එහෙම නැත්නම් තිරේ පිටිපස්සට යනවා. ඊට පස්සේ තිරේ ඉස්සරහට එනවා. ඒ මිසක්ක රූප හට ගැනීමක් සා රූප මැරීමක් නැහැ. තිබුණ එකනා වර එක රජ වෙනවා, වර එක දොරටු පාලය වෙනවා. අනිත් එකනා දොරටු පාලය රජ වෙනවා. රජුර දොරටු පාලය වෙනවා. ආන්නේ වගේ මේ තට්ටු මාරුව තියේදී මේ මුළු ඔක්කොම දිගටම පවතිනවා කියන ආකල්පයේ මත විතරමයි සක්කාය දිට්ඨියක් ඇතිවෙන්න පුළුවන් වෙන්නේ. මමායනයක් හැදෙන්න පුළුවන් වෙන මේ අතින් අතට යන වෙලක් කියලා දැක්කොත් ඒක කොච්චර අනතුරුදායක දෙයක්ද කියලා තේරෙනවා. අනිත්‍ය දෙයක්ද කියලා තේරෙනවා. කොච්චර පුරුද්දිල්ලක් පුට්ටුවක්ද දුකක්ද කියලා තේරෙනවා. නමුත් අපි හිතනවා නෑ මුළු ශරීරේ තියෙන ඔක්කොම සමාකාරවම දිවා රාත්‍රියේ ලද්දාපට මැරෙන සිට තෙන්න තෙක් එක දිගට වැඩ කරනවා කියන අදහස තියෙන්න ඕනේ සාස්වත ලෝකය කියලා හිතා ගන්න. ලෝකේ තදාකාලිකයි කියලා හිතා ගන්න. නමුත් මේ අතින් අතට යන තට්ටු මාරුවක් මේකේ තියෙන්නේ කියලා තේරුම් ගන්නට රූප කලාපවල විතරක් රූපස්කන්ධේ ඉති රූපං මෙන්න මේ ඉති රූපං කියලා අල්ලන්න ගිහිල්ලා භෞතික විද්‍යාව ඉති රූපං කියන තමයි භෞතික විද්‍යාව කියන්නේ. ඒකේ දිග පළල උස වැනලා ත්‍රිමාණ හදලා හතරමාණ හදලා 11 මාණයකට දාගෙන හොයන හොයන හොයන හොයන ගියාට පස්සේ ඒගොල්ලන්ට තේරෙන පටන් අරගත්තා මේ ශක්ති ඉඳපු ගමන් ද්‍රව්‍ය බවටපත් වෙනවා. ඒ ද්‍රව්‍ය ආය ශක්ති බවටපත් වෙනවා. ඒකේ ශක්ති සංස්කෘතියක් මේ ලෝකේ තියෙන්නේ. කවමදාකවත් ඒ ශක්තියින් කඳුලක්වත් නැතිවීමක් වෙන්නේ වෙස්පරලියක් කියන්නේ. ඒවට කියනවා ශේස්ත්‍ර කියලා. ශක්ති ශේස්ත්‍ර වල තැන් තැන් වල ද්‍රව්‍ය පහළ වෙනවා. තැන් තැන් වල ද්‍රව්‍ය දිය වෙලා යනවා. දිය වෙලා ශක්තිය බවටපත් වෙනවා. ශක්ති ගුණ වෙලා ද්‍රව්‍ය බවටපත් වෙනවා. ඉතින් මේක ඇතුලේ තියෙන මේ ද්‍රව්‍ය වලට විතරයි භෞතික විද්‍යාව ඉස්සලා අයිතිකාංශම් වගා කතා කරේ. නමුත් අන්තිමට ඝන ද්‍රව වායු කියන එකට thermal physics කියලා මේ උණුසුම හතරවෙනි අංගයේ වශයෙන්පත් වුණා. අපි ඉගෙන ගන්න කාලේ ඝන ද්‍රව වායු විතරයි. පස්සේ උණුසුම කියලා මේ වේගයත් මේකට එකතු වුණා. ඉඳපු ගමන් මේ වේගයෙන් ඝන ද්‍රව වායු හදන්න පුළුවන්. ආයේ මේ ඝන ද්‍රව වායුවගේ තියෙන කැටි ගැහිලා තිනවා වේගයක් වඩටපත් වෙන්න පුළුවන්. තාපයක් වඩටපත් වෙන්න පුළුවන්. මෙන්න මේ තඩමාරුවේදී ඉති රූපං කියන එකට මේ තර්මල් ෆිසික්ස් අහුවෙනවද නැද්ද කියන එක බරපතල ප්‍රශ්නයක් උනේ නෑ සර් අයිසෙක් නිව්ටන්ට. ඔය බරපතල ප්‍රශ්නයක් උනා අයින්ස්ටයින්ට. ඊට පස්සේ භෞතික විද්‍යා ශාස්ත්‍රය කඩලා ගියා. භෞතිකය කියලා කියන්නේ මෙනි හැක්කක්ද නැති එකක්ද? ඒක එක තැනකම ඉන්නවද නැත්නම් නන් ලෝකල් ඕන තැනක ඉන්න පුළුවන්ද ශක්තියක ඉන්න තැනක් හොයන්න බෑ. එතකොට භෞතික විද්‍යාවේ තියෙන මිනිත ක්‍රම උපමාන මාන සියල්ලම මොකද්ද গুপ্ত භාවයකටපත් වෙන්න පටන් අරගත්තා ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යමය වීම අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යමය වීම කියන මේ සංකල්පයට ගියාට පස්සේ නමුත් සර්වඥාන්සේ ඉගැන්විලි අවුරුදු 2600කට කලින්මත් දැනගෙන හිටියා ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යමය වෙන්න පුළුවන්. අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යමය වෙන්න පුළුවන්. හිත ගිය තැන ආදර රජ මාලිගාවක් හැදෙනවා. තමන්ගේ හිත ගියොත් එතන හැදෙනවා. හිත ගියේ නැත්තම් හැදෙන්නේ නැහැ. ආහන්නේ විදියට අපි මේ මානසිකාරය කොතෙන්ද දෙන්නේ? එතන මේ තරං හදන ගතියට බුදුහා කියන්නේ මන ඡන්ද මූලකා සබ්බේ ධම්මා මානසිකාර සම්භවා. මානසිකාරෙන් තමයි මේ ඔක්කොම හටගන්නේ. Tamange මන අපිට තමයි කබර ගෝයා තල ගෝයා කරගන්නේ. ආහන්නේ බව දැනගෙන ඒ වෙලාවේදී මේ මං කව මොකක් අල්ලගෙනද මේ රූපය කියලා දඟලන්නේ නැත්නම් මේ ජීවිතේට උදව් කරන රූපය කියලා වායෝ පොට්ටබ්බ රූපේද මං මේ රටන කතා කරන්නේ පඨවි ධාතුවද නැත්නම් ආපෝ ධාතුවද කියලා වෙන් කරලා කියන්න පුළුවන් නම් ඒක බුදුහාමුදුරන්ට පේන තාලෙම තමයි දේවදත්තරත් පේන්නේ මේ අග්ගිවච්ඡ කොතරත් පේන්නේ නමුත් බලන්නේ එහෙම නෙවෙයි නා බලන්නේ මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා නම් යා ලොකු හැඟුමකින් බලන්නේ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මම මේ බලන ක්‍රමයට මම උගන්වන මේ බලන ක්‍රමේ සබ්බ මඤ්ඤිත මඤ්ඤිතාණං මේ මේක මම මාගේ මගේ ආත්මය කියලා කියන්නේ මඤ්ඤනාවලින් සබ්බ මතිතාණං මේ සිතා ගැනීම වලින් සබ්බ අහිංකාර මමින්කාර මානානුසයන මේක මම මගේ මේක මම ආදි වශයෙන් කියන කිසිම දෙයක් අවශ්‍ය නැහැ මේ තමන්ගේම වායෝ පොට්ටබ්බ ධාතුව දිහා බලනකොට අහිංසකව බලන්න. ඒක මම කියාගන්න නැතුව මගේ කියාගන්න නැතුව එහෙම නැත්තම් මේ මතියන් අනුව මේක මෙහෙම විය යුතුයි කියලා සැලසුම් මුකුත් නැතුව බලන්න පුළුවන් නම් ඒක තථාගත කියලා කියනවා. ඒක තමයි තථාගතයන් වහන්සේ වන්නේ සත් තථාගතයන් වහන්සේට ඒ වාතය දීර්ඝ හුස්ම ගත්තත් කෙටි හුස්ම ගත්තත් මානසික ආතතියක් හෝ දුකක් හෝ ඒක වෙනස් වුණයි කියලා පශ්චාත්තාවයක් හරි එන්නේ නැහැ. ඒ නිසා අසහනයකට ඉඩ නැහැ. ආතතියකට ඉඩ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් මේ දීර්ඝ හුස්ම ගන්න එක හොඳයි කෙටි හුස්මට වැඩිය කියලා හෝ කෙටි හුස්ම හොඳයි දීර්ඝ වෙසේ කියලා හෝ මතියක් තියනවා නම් මතාන්තරයක් තියනවා නම් මඤ්ඤිතයක් තියනවා නම් ඒ පිය දේ නොලැබීමම අප්පිය සම්පයෝගයේම දුකක් බවටපත් වෙනවා ඉතින් ඒ නිසා මේ මිත්‍ති රූපං කියන එකේදීම අර තිබුණු ditthිගත ගතිය නැතුව ඒක ධාතු ස්වභාවයක් තියෙන ගති භාව ස්වභාව ඒක දකින්න විදියටම ඒකට අලංකාර ආලවට්ටම් දාන්න නැතුව මේක මමයේ මාගේ මගේ ආත්මික දෙක භෞතික ක්‍රියාවලියක් කියලා දැකීම ඒක පුදුමයි කියන මම ගත්ත මතිය ඒක තමයි මගේ මගේ දෘෂ්ටිය ඒක තමයි ඒක උඹට ඕන තැනක ඒව බලව කියලා පෙන්වන්න පුළුවන් ඒකේ ඒක තේරුම් ගන්න කාලයක් යන්නේත් නැහැ. ඒක තේරුම් ගන්න බැරි අපි මේ එක එක මතිවල ඉන්න නිසා. මතාන්තරවල ඉන්න නිසා. එහෙම නැත්නම් අහංකාර මමංකාර කරනවා මගේ හුස්ම. එහෙම නැත්නම් මේක මේ අනුන්ගේ හුස්ම ආදි වශයෙන් මේ හුස්මේ ಜಾතිවාදී ආගම්වාදී සෙල්ලම් කෙරුවට හුස්ම එකකට සලකන්නේ වායෝ ධාතුව කිසි එකටවත් එහෙම සලකන්නේ ඒ විදිහට බලා ගන්න බැරි නිසා අපි කියනවා මේ බාහිර වාතයේ శాశ్వතයි සදාකාලිකයි. ඇතුලේ තියෙන වාතය විතරක් శాశ్వත නැහැ කියලා එක එක මතිපතාන්තර වලට යන්නේ අර රූපයේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ කියන මේ පෙන්වන්න හදන රූප සම්බන්ධ මෙය රූපයේ මේ රූපේ හට ගැනීමය මේ රූපේ ගෙවන් කිරීමේ කියන එක තුන් තැනේදීම සමහිතකින් බලන්න පුළුවන් නම් ඒක බුදුරජාණන් කියනවා මම මේ ලෝකෙට පහළ වුණේ ඒ බලන්න කැමති අයට ආතතිය නැති කරගන්න කැමති අයට මතිමතාන්තර වලින් විහෙස නොවෙන්න කැමති අයට පාර පෙන්නලා දෙන්නයි. ඒ නිසා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ. ඉතින් ඒක නිසා සාමාන්‍ය පෘථග්ජනයා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියන ශේෂ්ත්‍රේ විතරමයි හැසිරෙන්නේ කවදාකවත් එහෙම නැත්නම් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියන එක ආඩම්බරයක් කරන ජීවත් වෙනවා. ඉති රූපස්ස අත්ංගමෝ කියලා දැකීම අවමංගල්‍යයක් විනාශයක් නාස්තියක් ගබ්සා වීමක් රුචියක් නැතිකමක් රසයක් නැතිකතියක් විදිහට ප්‍රතික්ෂේප කරලා තියෙන නිසා එයාගේ දැනුමේ අනේර අඩුපාඩුව තියෙනවා. එහෙම නැත්නම් නිරෝධ සත්‍ය දකින්න කැමති නැහැ. ඒ නිසා කය වය පටිනිස්සග්ග ඡාග මුත්‍ති අනාලයෝ කියන පැත්ත දකින්න කැමති නැහැ. රූපයන්ගේ හටගන්ම පැත්ත එකතු කරන පැත්ත බදා ගන්න පැත්තට හිත යනවා. ඉතින් හිත යන හැම රූපෙකම මෙයා කැමති උනත් නැති උනත් දැක්කත් නොදැක්කත් අස්තංගමයක් තියෙනවා. දිවන් වීමක් දකින්න ඒක දකින්නේ නැත්තේ බලන්න කැමති නැති නිසා. ඒක අමංගල්‍යයක් වශයෙන් සලකන නිසා ඒකට බීතිකාවක් හදාගෙන තියෙන නිසා. ඒක සැකයකට භාජනය කරන නිසා. ඒක අනතුරක් කියලා හිතනවා මමයට. ඉතින් ඒ තාකල් රූප විෂය ඉක්මවන්න බැරුව යනවා පුදුජනයට. ඉක්මනට හදන වෙලාවෙත් මෙයා සලුවක සදාල් නැගිටලා යනවා. බීචිකාවකටපත් වෙනවා, සැකයකටපත් වෙනවා. අනුතුරුදායක තැතකටපත් වෙනවා. මේ මම මම කියන දේ නියෝජනය කරන රූපයාගේම හරහ බලන්න පුළුවන් ගතිය. විනින දකින්න පුළුවන් ගතිය යෝගාවචරයක් හරියට උපදේශ නොලැබපු යෝගාවචරයට පේන්නේ විනාශයක් විදියට. ඉතින් ඒකට පුරුදුකරනද භාවනා කරනකොට ඒකට නෑවිත් ඉන්නේ අනිවාර්යයෙන්ම යනවා. මෙතන ඉන්න කවුරක්වත් ඒක නගත් නොදකපු කෙනෙක් නෑ. නමුත් ඒ හැම වෙලාවකම ඉතින් පිරිත් නූල් ගැට ගන්නවා. ඊතු සෙත් කවි කියනවා. තනිකන් දෝෂ වලට බෙහෙත් කරනවා. එහෙම නැත්නම් ගුරුවරයා මාරු කරනවා. ඒ දේවල් කර කර අර රූපයාගේ සමුදේ දක්ක ගන්න තියෙන බැරි ගතිය, බය ආදු ගතිය නිසා අපි රූපයත් රූපේ හට ගැනීමත් දකින්නවා. ඉතින් ඒ වගේ වෙන දේවල් අපි අපේ දරුවන්ට ප්‍රාර්ථනා කරනවා. යාළුවන්ට ප්‍රාර්ථනා කරනවා. හිත මිතුරන්ට ප්‍රාර්ථනා කරනවා. අනේ නැතිවීම නම් කවදාකවත් නොවේවා කියලා පතන නිසා අර අස්පනා අපිට තියෙන නැතිවීමක් දැක් ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒක පුදුරජානන්සේ කියනවා මේ ලෝකේ අන්ත දානන්තද. ඒ ජීවිතෙමයි ඒ ශරීරෙද නෑ මේ ජීවිතේ වෙනා ශරීර වෙනා කියන එකක්ද. එහෙම නැත්නම් උච්ඡේදවායිද සස්සතවාද කියනකට වඩා මේ අස්පනා අපිට තියෙන රූප රූපස්කන්ධය සම්බන්ධව මේක කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා රූප කර්මස්ථානය කියලා. නැත්නම් කායानुපස්සනාව කියලා. ඉතින් ඒ කායानुපස්සනාව තමයි මේ භාවනා මාර්ගයේ දොරට වැඩුම. එහෙම නැත්නම් ප්‍රවිෂ්ඨය මංගලාවතරණය. ඉතින් ඒක කරගන්න තමයි මනුෂ්‍ය ශරීරයක් අපි පින් කරලා උපයලා තියෙන්නේ. ඒ මනුෂ්‍ය ශරීරයේ මේ වගේ ඉති රූපං කියන එක බලනවත් ඉති රූපස්ස සමුදයෝ කියනක බලනවත් ඉති රූප රූපස්ස අත්ංගමෝ කියනක බලනවත් පාවිච්චි කරන්නේ නැතුව අපි මැරිලා ගිය ආත්ම ගාන ගණන් කරන්න බැරි තරම් රූපේ හටගන්ම සහ පැවැත්ම ගැන බලලා තියෙනවා නැතිවීම බලන්න කැමති නැති නිසා අපි නැවත නැවත මරණයටපත් වෙනවා කොයි වෙලාවක හරි මේ මතුවෙන ආස්වාද ප්‍රසවාසයක් හෝ එතන හුස්මරල සම්පූර්ණයෙන් හෝ එතන මේ මුළු කයෙම හෝ ඒ ගිවන් වීම දකින්න ගන්නවනම් තුනී වීම දකින්න දන්නවනම් සූක්ෂම භාවයේ දකින්න දන්නවනම් මේක ප්‍රතිපදාව බව දන්නවනම් මේක කෙලස් කිවියෙන් කරයි ගමන් කිරීම දන්නවනම් අපි මෙතෙක්කල් පරියන්කෙන් නැගිටපු හැම වෙලාවකම භාවනා උත්කෘෂ්ඨ අවස්ථාවක් වෙන්න ඉඩ තියෙනවා. හරියට භාවනා උත්කෘෂ්ඨ වෙනකොට අපි මේ ත්‍රස්තවාදී කලබලයක් එන්න හදනවා වගේ, සුනාමියක් එන්න හදනවා වගේ, සුළු සුළඟක් එන්න හදනවා වගේ සලුවක සාදාල් නැගිටලා යනවා. මොකද මේ විනාශයේ අපි හිතන්නේ අවමංගල්‍ය දර්ශනයක්. එහෙම නැත්නම් පෙර කළ අකුසල කර්මයකට වෙච්ච එකක් කියලා ඒ සත්‍යයට බය. ඇත්තට තියෙන බය නිසා අපි ගිනි අඟුරක් අතින් අතට මාරු කරනා වගේ මේ ඇතිවීම සහ පැවැත්ම දිහා බල බල ඉන්නවා. නැතිවීම දකින්න බෑ. ඒ නැතිවීම දකින්න බෑම කියන්න බෑ. යම් ප්‍රමාණයකට අපි දැකලා තියෙනවා. අපි ඒක අනියමාර්ථයෙන් අගය කරලා තියෙනවා කියන්නේ ਸਰවචනසේ නිවනටත් දානෙටත් සමාන වචන හතරක් පාවිච්චි කරනවා මේ සූත්‍රෙත් පාවිච්චි කරනවා ඡාගා පටිනිසග්ගා මුත්‍ති අනාලයා කියලා එක. අපි ත්‍යාගයක් දෙනවයි කියලා කියන්නේ තම සතු ප්‍රිය දෙයක් වෙන කෙනෙක් අත්පත් කරනවා. ඒක අතහැරලා දානවා. පටිනිසග්ග කියලා කියන්නේ දීලා දානවා. මුත්‍ති කියලා කියන්නේ මිදෙනවා. අනාලයෝ කියලා කියන්නේ ආලය අහරපනවා. ඉතින් රූප ද්‍රව්‍ය ඒ වගේ අපි දීලා දීලා පුරුදු කරනකොට එහෙම නැත්නම් මේ දස දාන වස්තු දීලා දීලා පුරුදු කරන කෙනාට තේරෙනවා ඒ දෙනකොට ඡාගාදි මුත්තාන ඡාගේ අදිමුත්ත කරගත්ත එකනට සම්පහන්සනයක් පහළ වෙනවා. Taman කැමති සිල්වතෙකුට වටින වස්තුවක් දෙනකොට ඇති වෙන ඒ දානමය කුසලයේ වගේම එකක් සිද්ධ වෙනවා. මේ මමය කියාගත්ත මේ රූපවල ආස්වාස් ප්‍රසාත රූපේ හෝ පිබ්බි බැකිලිම රූපේ හෝ වම දකුණ කියන රූපය ගිවන් වෙන හැටි බලන්න ගත්තොත් ඒක භාවනාමය අතහැරීම පහාන සංඥාව කියලා කියනවා. ඒ පහාන සංඥාවට තමයි අපි ප්‍රියමනාප අන්නපානං ගරං වත්තම් මාලා ගන්ධ විලේපණං ආදී වශයෙන් දස දාන වස්තු දීලා දීලා මේ මනින්ද කරන්න පුළුවන් දේවල් දීලා දීලා පුරුදු කරලා ඊට පස්සේ මේ ඇසිස් මස්ලේ දන් දෙනවා වගේ ඒ භාවනා කරනකොට මේ Tamange පණ රැකලා තියෙන අන්තිම ප්‍රාණයාමයේ වෙන ආනාපාන වෙන හුස්මත් මේ ගෙවෙද්දි ගෙවෙද්දි මේක ත්‍යාගයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් පටිනිස්සග්ගයක් අතහැර දැමීමක් මුක්තියෙන් මිදීමක් අනාලයෝ කියලා කියන්නේ බය වෙන්න එපා ආලේ හැරපීමක් කියලා දන්නවනම් ඒතකොට කියනවා හුස්මේ Nirodhe දකින්නයි කියලා. කය වය විරාග Nirodha කියලත් ඒකට කියනවා. හුස්මේ ක්ෂය වීම. මේ වගේ අපි මොනවාරි අරමුණට හිත දාලා ඉස්සලා ඒකේ සමුදේ පැත්ත බලනවා. ඒ රූප පැත්තක යාළු වෙනවා. උත්තට ස්ථාවර කරගන්න. මූණට මූණ දාලා තියාගෙන ඉන්නවා. තියාගෙන ඉඳලා ඒක ක්‍රමයෙන් ගෙවෙන දිහා බලනකොට මේ කරව භාවනා උත්කෘෂ්ඨම ඵලය තමයි ඒ බලාන ඉන්න වස්තුව බලාන ඉන්න ධාතුව රූපාරම්මනේ ක්ෂය වීම දකින්න වෙලාවේදී මේක තමයි උත්තරම දානේ දාන වලින් දෙන ලොකුම දානේ පරිත්‍යාගය මිදීම ආලේ හැරපීම කියලා එතකොට ඒකට කියන්නේ විපස්සනාමය කුසලයක් කියලා. දානමය කුසලයක් තමයි. නමුත් ඒක අපි අත්දකින්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදය බලලා ඉති රූපස්ස අත්ංගමෝ රූපේ අස්තේට යනවා දකින්නවා කියන එක මරණයේ පුංචි සේයාවක් නැත්නම් මරණයට පුංචි පෙරහුරුවක් මේකේ තියෙනවා. ඉතින් ඒ මරණය පිළිබඳ අපි ළඟ තියෙන බය, සැකය, සානිශ්චිත භාවයේ සේයාව මේ ආනාපානේ සියුම් වේගන යනකොට හැම කෙනාටම එනවා. බුදුසසුන කියනවා ඉන්නේ ඔන්න ඔය බය නැතුව සැකේ නැතුව ඔකට සද්ධාව ඇති කරන්නයි මම ලෝකේ පහළ වුණේ. බුද්ධානුස්සතිය කියන්නේ ඕකටයි. මෙතෙන්දයි බුදුහාමුදුරෝනේ කරන්නේ. අර ආශ්‍රව ප්‍රසවාස ගිවිගෙන යනකොට බලන් තමන් අරමුණු කරපු අරමුණ ගිවිගෙන යනකොට බුදුන් කෙරේ සද්ධාව තියෙනවා නම් එයා ඉෂාතක බැඳගෙන අඩන්නෙත් නැහැ. කරකොල තෑලි වගේ බය වෙන්නෙත් නැහැ. ඒ වෙලාවේ බලනවා මේ මල් පූජා කරන බුදු පිළිමකට තියෙන සද්ධාහට වැඩි ලොකු ඕකප්පන සද්ධාාවක් අධිකම සද්ධාාවක් ඕනේ. ඒ රූපයේ අස්තංගමේ දකින්නකොට ඒ රූප අස්තංගමේ බය නැතුව සැක නැතුව තව පොඩ්ඩක් ඉදිරියට ය아가න්න යෝගාවචරයට තීජු දිට්ඨියක් තියෙනවා. ඇත්තටම දිට්ඨියක් තියෙනවා. ඒක මිච්ඡා දිට්ඨියක් නෙවෙයි. ඒ දිට්ඨියට බුදුරජාණන්සේ කියනවා <clears throat> දිට්ඨි ගතා නෑ බුදුහාමුදුරනේ. ditthi bhetan වච්ච තථාගතෝ තථාගතයන් වහන්සේ නම් කරන ditthියක් තියෙනවා සම්මා ditthියක් කියලා එකක් තියෙනවා ඒ සම්මා ditthිය කියලා කියන්නේ මේ දෙක හටගන්ම හෝ ගනු කිරීම නෙවෙයි කිවිම නැතිවීම දිහා බලන බැල්ම ඒ බැල්ම බීතිකාවක් දනවන එකක් ජල බීතිකාව ඒ බැල්ම අපිට මේ ආශාත්මක ලක්ෂණ පහල කරන එකක් ඇලර්ජික් රියැක්ෂන් එක එකක් වක්කාර දනවන එකක් ඒක මරණයේ පුංචි සේයාවක්. නමුත් ඒක පුරුදු කරොත් ඒ කෙනා මරණය ඉක්මවන්න පුළුවන්. ඒ නිසා බුදුජානනාංශයේ වච්ච අග්ගවච්ච අග්ගවච්ච ගොතර කියන අහපු 10 වෙනි ප්‍රශ්න 10 තුල මම මේ ඉස්ත්‍යාවර කරන එක කරන්නේ මම මේ කරන ක්‍රමයට මේ රූපය මම ජීවිතේ රඳා පවතින පහින් එකක් පාදානස්කන්ධ පහින් එකක් මේ රූපේ ගෙවන් වීම දකින්න දන්නවනම් ඒක හරහා යා මේ මම ආයේ නැති කරන ධර්මයක් කරන්නේ නිසා අර ප්‍රශ්න 10ට උත්තර දෙන්නේ නැහැ මම ඒ වෙනුවට වෙනම විකල්පයක් ගෙනත් දීලා කියනවා. ඔය මම යා පහළ වෙනට බලාපොරොත්තු වෙන හේතු වෙන පාදක වෙන ආසන්න කාරණා වෙන මේ කරුණු පහෙන් එකක් අරගෙන ඔබ මේකේ හටගන්මයි පැවැත්මයි දකින්න ආස වුණාට ඒකේ ගෙවන් වීම දකින්න නැති බව පොඩ්ඩක් බලලා එතන තමයි තථාගතයන් වහන්සේ වැඩ ඉන තැන තථාගතයන් වහන්සේගේ පණිවිඩය අන්න එතෙන්ට සද්ධාව තියාගෙන යන්න පුළුවන් නම් අන්න අපි කඟදී ඉහළට පීනන මෙතෙක් නොහිතපු ආකාරයකට කල්පනා කරන මමයාගේ ස්ථාවරය මමයාගේ පාදනම කටලා දාන තැනකට යන. ඒ සඳහාත් මමයා යාලු කරගන්න ඕනේ. මමයම මමයාගේ නාස්තියට යාලු කරගන්න එක තමයි ඉති රූපං ඉති රූපස සමුදයෝ කියන්නේ. රූපේ හටගන්ම මෙහෙමයි රූපේ මෙහෙමයි කියලා අල්ලනකම් මමයා ඉන්නවා. එතකන් එයත් එක්ක ගමන යන්න ඕනේ. ඒකල ඉති රූපස සමුදයෝ කියන එකට කොට මමයාගේ හතරම දෙදරවලා සරුවච්චන් වහන්සේගේ දිත්‍යයට අපි අනුයාත වුණොත් එතෙන්දී මවේ අතහැර වැටෙන එක අපට වගකීමක් එන්නේ ධර්මයෙන්ම සිද්ධ කරලා දෙනවා. ඉතින් ඒක අමාරු. ඒක තමයි අපට අමාරු අපි මෙලා හදන්නේ මේ මම කියාගත්ත මේ හතරියන් ශරීරේ ඒක පෙන්න පෙන්න තැන් තැන් වලට මේ තමයි මමයා කියාගෙන ඒක හැමදාම ලෙඩ නොවි නිට්ටියව සුඛෝ සුභෝ පවත්තන එක තමයි මගේ කෙරුවාව කියලා නැත්නම් මගේ ආයේගේ කෙරුවාව කියලා ගසගත්ත අමුඩේක තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් මේක හතර නවදොරෙන් කාරළු වැగిරෙන කොහොමද මෙරි මෙරි යන එකක් පත්තු පත්තු වෙවින් වෙවින් නිමිතන බල්බ් ටිකක් නිසක්කා. එක දිගටපත් වෙලා තියෙන බල්බ් නෑ ඕකේ. ඒ නිසා මේ පත්තු වෙන බල්බ් ටික නට නාඩගමයි ආකාරයයි සටහනයි දකින්නවනම් ඔකොච්චර ශීඝ්‍ර වෙනස් වෙනවද කියලා බලන්න. මේ ඉති රූපං කියන කොටස අල්ලපු ගමන් ඒක අල්ලලා නම කියන්නේ ඉස්සලා ඒක වෙනස් වෙනවා. ආස්වාස් ප්‍රසවාස රූපේ පිම්බි මැක්ලිම් රූපේ වම දකුණ ගත්තොත් ඉතින් ඒ හදිසිය වෙනස් වීම අපි බාධාවකට ගන්න නිසා අපිට ඡාග පටිනිසග්ග මුත්‍ය අනාලය කරන්න බෑ. ඒ ගෙවි ගෙවි යනවා. ඒ යන එක දිහා බලලා මේක භාවනාවක් කරගන්න. විපස්සනාවක් කරගන්න. ත්‍යාගවන්තකමක් කරගන්න. ඒ ටික තමයි කලින් කරන අපි දාන සීල කොටස් සමත කොටස් උදව් කරන්නේ. නමුත් මේ රහස තියෙන්නේ මේකේ ඒ රූපස්කන්ධයේ අත්ංගමේ දැකීමයි. අස්තේට යෑම දැකීමයි. ක්ෂය වීම දැකීමයි. ඒක දකින්න නැති වෙන්නයි අපි මේ සායම්බරු දාන්නේ. නමුත් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන එකක්. ඒක දිහා කෙලින්ම බලන්න ඉන්න පුළුවන්කම. ශද්ධාවෙන් හො පටන් අරගෙන මේ ගෙවෙන පැත්ත බලන්න පටන් අරගත්තොත් ඒක නට පුදුම සාන්තියක් තියෙනවා. මොකද හටගැන්මේයි පැවැත්මේ තමයි මේ ආගම් ભેද, ಜಾති ભેද, වර්ග ભેද විචිත්‍රත්වයේ තියෙන. ගෙවි යෑම කොයි එකෙත් සමානයි. ඕනම රූපයක ගෙවි යන පැත්ත සමානයි. ඒක නිසා අපි මොන ආහාර කෑවත් අසුචිය කහපාටයි. ඒක ඒක ගඳවයි. ඒක ආයේ මොන අපි මොන જાති කෑවත් කස්තුරි කෑවත් කිරිම විතරක් කාලා හිටියත් ඉවර වෙනකොට එකම තමයි. ඒ නිසා කොයි සුද්දා කක්ක කරත් කළුමිණියා කක්ක කරත් කක්ක කක්කමයි ගඳවන්නේ. ඉතින් මොන જાතිකාවක් ඉවර වෙන එකට එකනේ. මොනම જાතිකාවක් ඒ නිසා ඕනම රූපයක හැමාරේ බලන්න ඒකේ තියෙන සමානාත්ම භාවය තුළ තමයි මනුස්සකම තියෙන්නේ. අපි මේක දකින්න කැමති නැත්නම් මොකද්දෝ මනුස්සකමේ අඩුවක් තියෙනවා. ඒ මනුස්සයා දකින්නේම ಜಾති ભેද. හොඳ නරක. සුවන්න දුබ්බන්න. හීනපනීත. ඔක්කොම තියෙන්නේ ඉති රූපං ඉති රූපස සමුදය කියන එකේ. ඉති රූපස අත්ංගමෝ කියනකොට කොයි එකත් හැඳි ගෑවිලා වැටෙන්නේ ඔතෙන් තමයි. අන්න ඒකට පුරුදු නැති නිසා තමයි අපි මරණයට බය වෙන්නේ, ලෙඩ වෙනවට බය වෙන්නේ, දිරනවට බය වෙන්නේ. ඒත් ඒක ඔක්කොම ජීවිතයේ අනිවාර්ය අංග ටිකක්. ඒ නිසා හොඳට භද්‍ර යවුණේ ඉන්නකොටම ඒ ජරා, ව්‍යාධි, මරණ කියන දියා හොඳට බලන් හිටියොත් පේනවා ඔය කොයි කෙරුවාවල් තියෙන කෙනා වුණත් ජරා ව්‍යාධි මරණයටපත් වුණාට පස්සේ එකම අහිංසකකමටපත් වෙනවා. එකම අසරණ ගතියටපත් වෙනවා. ඒක වළක්වන්න අපිට රක්ෂණ සංස්ථා තියෙනවා, වෛද්‍ය පහසුකම් තියෙනවා. <clears throat> ඊතරතරේ ගෑනු දරුවෝ බලයි කියලා හිතනවා. මේක බෙදා ගන්න බෑ. ඒ ජරා ජීර්ණ වුණාට පස්සේ ඊතර කට්ටියට ඉව ගන්න බෑ. මට මේ කණ්ඩ නැතුව දර ලෙඩ වෙලා ඉන්නවා. වෙන කෙනෙක් ආපුවාම එයාට කාලා යායි කන්ට පිම්බාම හරියයි කියලා කතාවක් නැහැ. ඌම කණ්ඩෝන. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් කන්න බෑ. ඉතින් ගෙදර කට්ටියට කන්න බෑ. ඒ අර මනුස්සයා කන්නේ නැහැ. ඊවසර පුළුවන් නම් මට කාලා කන්න බෙමින්ද අපි කොච්චර දක්ෂ වෙයි. කරන්න බෑ. ඉතින් මේක පිළිගන්නේ නැතුව අපි හිතනවා නෑ රක්ෂණ සංස්ථාවේ සල්ලි තිබ්බොත් ජීවිතේ සාර්ථකයි. එහෙම නැත්නම් බැංකුවේ මෙච්චර ගාණක් තියෙනවා හරි. එතන මම බලා කියාගන්න ආරක්ෂක මුරසෙබල හෝ දුවදරුවන් ඉන්නවනම් හරි කියලා සැලසුම් කරන උන්දම තමයි පිහිය බසන්නේ. ඔය ආසන්න හින්නේ කරලා පීයවසන්නේ සල්ලි ටික ගන්න. ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා දැනගෙන ඔය කවුරු මොන જાති කෙරුවත් දැන් සරුවත් යනහසේ අවසාන භාගය වෙනකොට මේක ජජ්ජර සකටයක් කියලා තමන්ගේම ශරීරය තමන්ට පාලනය කරගන්න බැරි වුණා නම් අපි වගේ නරපණුව ගැන කොමන කතාවද? ඉතින් ඒක මේ අභාග්‍යයක්වත් පෙරකල අකුසල කර්මයක්වත් නෙවෙයි. ඕක නොදකින්න එක නම් අකුසල කර්මයක්. ඒ අස්තංගමේ බලන්න තියෙන අකමැත්ත. ඉතින් ඒ නිසා අපි පොඩි ළමයි මලකවල වලටවත් ගෙනියන්නේ නැහැ. පොඩි ළමයි ස්පිතාල වලට ගෙනියන්නේ නැහැ. මොකද ඒ ළමයි ඊව දකින්න හොඳ නැහැ කියලා. මට හොඳට මතකයි මම ඉස්සලා මලගෙදරට ගිය වෙලාවේ අම්මා පුළුවන් තරම් වැළක්ුවා. ඔබ ගිහිල්ලා වැඩන්නේ යන්න එපා කියලා. මේ ඉස්සර උඩ ගෙදරේ. ඉතින් ගියාට පස්සේ ඒක දිහා බලාගෙනකොට මම බැලුවෙම මේ මං හිතුවෙම බෙල්ල කැපිලා තියෙනවා කියලා. මං හිතලා අහලා තියෙන බෙල්ල කපලා මරනවා කියලා. ඉතින් ගිහිල්ලා මගේ යාළුවගේ අම්මා. ඉතින් හැම පැත්තෙම ගිහිල්ලා බැලුවා බෙල්ල ෆුල් කන්ටැක්ට් තියෙනවා. ඉතින් දැන් මේක අහන්නත් මොකද වගේ. මේ පොඩි අයගෙන් තමයි ඒ දවස්වල යාදා විසරදයා ඕන දෙකට එයාගෙන් තමයි අහන්නේ. ඊට පස්සේ මං කිව්වා ඉතින් බෙල්ල තියනවා. ඉතින් මොකද කියලා ඇහුවා. ඉතින් මට ඊට පස්සේ කියන්න තුන මං හිතන්නේ මැරෙනකොට බෙල්ල කැපිලා තියෙන්න ඕනේ කියලා. එහෙම ඉතින් ඒක කියා ගන්න තේරෙන්නේ නැහැ. නමුත් නොයා යුතු තැනක්. අවමංගල්‍ය පොඩි උන්ට පෙන්වන්න. ඒ තරම්ම අපි මේ හටගැම්මටයි පැවැත්මටයි ගරු කරනවා. ඒකල්ලි වල අර සත්‍ය වසංගනවා. සිද්ධාර්ථ කුමාරට හතර පෙර නිමිති පෙන්වන්න නැති වෙන්න සුද්ධෝදන රජුරෝ කරපු ට්‍රික්ස් ටික පොඩ්ඩක් හිතලා බලන්න. අන්තපුරයේ ඇතුළත පුරංගනාවන්ට පුරවාසියන්ගෙන් පුරෝලා ඔක්කොම තරුණ තරුණියන් විතර ලස්සන පිරිසිදු හදලා තියෙනවා. ලෙඩ්ඩු ඉන්න බෑ අන්තපුර ඇතුළට. ලෙඩ් වයසට මහල්ලෙක් මල කඳක් බෑ. අද කියලා බලන්න ওই දියුණු නගරයක අග නගරයක මොකද්ද කරලා තියෙන්නේ කියලා. කිසිම දැනක ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් පැවිද්දෙක් පේන්නට නැහැ. ඉන්න හරියක් ඉන්නේ හොඳ තරුණ නෑම්බියෝ හොඳ පුරවැසියෝ ලස්සන කාර් තිනවා. ලස්සනට පේන හැබැයි පිස්සන් කොටුට ගිහිල්ලා බලපුවාම ඔන්න සෙල්ලම පේන්න පටන් ගන්නවා. ගිය අවුරුද්දට වැඩිය 10%ක් වැඩි. ඉස්පිතාලේ ගියාට පස්සේ පේනවා දොස්තරලා හිඳ ගමක ඉඳලා බේරන්න බෑ. මලගිද්ද මලමිනියක් Tamange විදිහට වගිනියට දෙන්නේ නැහැ. ඒකට වෙනම පර්මිෂන් එකක් ගන්න ඕනේ. ඒක තියන්න ඕනේ අනිවාර්යයෙන් පාලර් එකේ තියලා එහෙන් ගෙනියන්න ඕනේ. මලමිනිය දෙදෙට ගන්න අවසරයක් දෙන්න ඕනේ. මේ හදලා පෙන්නවා මෙන්න ලෝකේ දෙයයන් ආශ්‍රය මාපු ලෝකේ දුප්පතුන් නැති ලෝකේ පාරාදීසේ හැබැයි වෙනම කොන්ත්‍රාත් කාර්යෝ ටිකක් ඉන්නවා පිස්සෝ ගාල් කරන්න ලෙඩ්ඩු ගාල් කරන්න වයසක කට්ටිය ගාල් කරන්න මලමිනි අයින් කරන්න ඒකල අපිට ගියාම පේන තියෙන යකෝ මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතනවා බැලුව වැල්මට. ඉතින් අපිත් ඇවිල්ලා කියනවා යකෝ මේකක් හදාගත්තා නම් ලංකාවේ හරිනේ පොඩි කැලලක හරි. දූපතක් හදලා හරි ගමන් නැහැ පොඩි කෑල්ලක හරි ඉතින් සුද්ධෝදන රජුර කරපු සෙල්ලම තමයි කරන්නේ. ඒ රටක හදිසි මේ මරණයක් ඇති වුණොත් සීදීනස ගැනීමක් වුණොත් කවදාකවත් පුරුද්දි දාන්න තහනම්. කවදාකවත් කියන්න තහනම්. එක එක අපි කියමු ඉස්කෝලෙන් ළමෙක් කියලා සීදීනස ගත්තොත් දැනගත්ත ගමන් 15ක් 20ක් දිගටම සීදීනස ගන්න. යහප ජපානෙත් තියෙනවා. ජපානේ කවුරු හරි සමවයස කෙනෙක් ඒ වැඩේ කරගත්ත කලොත් අනිත් සේර මේ පරිශ්‍රයට බහිනවා. ඒ නිසා තහනම් මේ කැඩිච්ච මිනිච්ච මිනිවල ෆොටෝ දාන්න තහනම් සීජිනස ගැනීම දාන්න තහනම් හදිසි අනතුරු දාන්න තහනම් ඒ මොකද මිනිස්සුන්ට ඒ අර දුප්පතුන් නැති ලෝකයක් මවලා දෙන්න හදන මේක දෙවියන් ආශිම අපු ලෝකේ. මේක පාරාදීසි. මේක දුක නැහැ. මේක දෙයියෝ මහවපු දෙයක්. මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියලා තමයි පෙන්වන්න හදන්නේ. දැන් අපේ ලංකාවේ ආර්ථිකයත් එතෙන්ට යන්න හදන්නේ. අපි දේශපාලනයෙන් ගෙනියන්න හදන්නේ මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් මේක වැරදි තියෙන්න බෑ හරියටම අපද්‍රව්‍ය අපහරණය යන්න ඕනේ පිරිසුදු වෙන්න ඕනේ ශබ්ද නැති වෙන්න ඕනේ ඔන්න ගිහිල්ලා නියම දර්ශනය බලන්න යන්න ඉන්දියාවට මෙතන මිනිහෙක් මැරලා ඉන්නවා මෙතන මිනිහෙක් ඉඳගෙන මේ ගිතෙල් වලද මැරලා හිටට ගාණක් නැහැ පාරයින බල්ලෝ මැරිලා පපඩම් වගේ තැයිලා තැයිලා තැයිලා තැයිලා වාහන ගිහිල්ලා තියෙනවා කවුරක්වත් එන්නේ නැහැ එකයින් කරන්නේ කෝච්චි එක මිනිහෙක් කැප්පුණාට කෝච්චි නද කරන්නේ නැහැ. අපි වගේ පොලිසියට ගිහිල්ලා බාර දීලා නැහැ. එච්චරයි. ඒ තරම් සෙනග. මේ මෙහෙම කියලා ගහන අනිත් එක නෑ ඊතර මීතකන බත් කන. ඒක දකින්න යන්න ඕනේ. ඒකයි බුදුහාර බුදු වෙන්නේ කවදාකවත් වෙස්ට් එකේ හිටියා. කරන බෑ මොකද තනි කරම ආවා බෑ. ඉතින් ඉන්දියාවට ගියාම මොකුත් නෑ. මලමිනියත් විතරමයි මේ වෛශ්‍යාගාරයකට ගියාම ඒකේ තියෙන සෙල්ලම් බලනකොට පුදුම හිතන සම්පූර්ණ ලෝකයක් තියෙනවා. ඒ හරස්කඩක් පේන්න තියෙනවා. ඉතින් ඒක තමයි හැමදේම ආරම්භය. ඒකේ තියෙන තියෙනවා මරණයක් තියෙනවා ජීවිතයක් තියෙනවා පැවැත්මක් තියෙනවා ඔක්කොම එක තැන. මේකේ නෑ සූතිකාගාරය වෙනම මරණාසන්න වෙනම පුරවැසියන්ට විතරක් නගරය හදලා දීලා තියෙනවා. ඉතින් අපිත් හිතා ඉන්නවා අනේ අපේ දරුවන් අන්න එහෙම ලෝකෙක ජීවත් කරවන්න හදනවයි කියලා කියන්නේ. ඒ අර අග්ගිවච්ඡ ගොත්ත අහන ප්‍රශ්න 10ට අහු වෙනවා අපි ඒකට. මේ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ කියන කතාවේදී මේකේ වැදගත්ම කාරණාව තියෙන්නේ රූපේ වගේම අපි කතා කරමු වේදනාව පිළිබඳවත්. ඒකේ අෂ්ඨය ගෙවන් වෙන තැන තමයි රහස තියෙන්නේ. අපි ඒකට කොච්චර බයද? අපි ගැන කතා කරන කොච්චර මේ උච්ඡේදවාදී වෙනවා වගේද? නාස්තික දෘෂ්ටි කියලා කියනවාද? එහෙම නැත්නම් විනාශකයි කියලා කියනවා. මේක වළක්වන්න බැරි දෙයක්. නමුත් අපි ඒක වසංගංගට සමාජ චාරිත්‍ර සම්මුති සදාචාර ගොඩාක් හදාගෙන ඒ ටික වහගෙන යන්න තමයි මේ මේ භාෂාවේ සભ્યත්වයේ තියෙන්නේ. ශිෂ්ටාචාරයේ සભ્યත්වයේ තියෙන්නේ. මේ සත්‍ය වසාලන්න. ඒකයි බුදුජානක කියන්නේ ওই සම්මත ලෝකේ ඉඳලා සත්‍ය හොයන්න බෑ. මොකද ඒගොල්ලෝ එක වසාලනවා කැලියට ඵලයන්. ගස් කොළන් වල එහෙම කන්නේ නැහැ. ගියාම කොවිලාවේ දිලා වැටෙන ගස් පේන්න තියෙනවා. ඉදිච්ච කොළ පේන්න තියෙනවා. ඒක නෑ කවුරක්වත් අතු ගාලා මේ පිරිසුදු කරලා දෙන්නේ. ගහක් වුණාට බලන් ශූන්‍යකාරයකට බලන් එතකොට ඔය ඔක්කොම සමාලෝති සමානව තියෙනවා. ඉතින් කාට හිතෙන්නේ මේක මේ අතහැරලා දාපේකක් කියලා. පද්ධතිය නඩත්තු කරලා නැහැ කියලා නෑ. ඒක තමයි පද්ධතිය කියන්නේ. මේ පද්ධතිය ඔක්කොගෙම තියෙන්නේ මේ අස්තංගමේ වහලා සම්පූර්ණ සරූපිතල ලෝකයක්. ඉතින් මේ බෞද්ධයන් අතර පවා මේ අනිකුත් ආගම් එක්ක බුද්ධ ආගම රණ්ඩු කරන්න ගියාම බෞද්ධයා එළියට ගන්න ආයුධ ටිකයි බෞද්ධ එළියට ගන්න මතිමතාන්ත ටික ගත්තාම ඒක තන්නේ කර අබෞද්ධ ක්‍රම වලින් තමයි අපි මේ නිකාය ભેද හදාගෙන ආගම් ભેද හදාගෙන පෙන්වන්න හදන්නේ බුදු ජානනාංශයේ ක්‍රමයේ තියෙන පද්ධතිය තියෙන විදිහටම අරගෙන ඒක තියා බලන දෘෂ්ටි කෝණයේදී ඒක දිහාවකට බීතිකාවක් හදන්න එපා එක පැත්තක් නොබල ඉන්න යන්න එපා ඒ පෙන්වන්නේ ධර්මය අවබෝධ කරගන්න ඒ වසංගය වුවොත් අවබෝධය නැති වෙනවා විශේෂයෙන්ම අත්හංගමය. යම් කිසි කෙනෙක්ගේ ඕනම දෙයක හමාරේ බලන්න පුරුදු වුණොත් මොනම විදියකට ඒ මනසට ආතතියක් දෙන්න බෑ. එයා දන්නා මේ ආතතිය තියෙන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදය කියන දෙකේ විතරයි. අත්ංගමේ කවදාකවත් ආතතියක් නෑ. ආතතියක් එන්න බෑ. නමුත් අපි ආතතියට කොච්චර කැමැතිද කියනවනම් අපි හැම වෙලාවෙම හටගන්ම සහ පැවැත්ම විශේෂයි සැලසුම් හදනවා. මේක කවදාකවත් විනාශ වෙන්නේ නැහැ කියලා අදහසින්. ඉතින් ඒක නිසා අත්ංගමේ බලනවායි කියලා කියන්නේ විනාශය අපේක්ෂා කරනවා කියන එක නෙවෙයි. මේ විනාශයේ ප්‍රකෘති ස්ථානේ නැති කරලා දෙන්න බෑ. යාට එන්න අරින්න. ඒ පද්ධතියක තිබිය යුතු කොටසක්. ඒක නැතුව හරියන්නේ ඒ නිසා මේ අධිරාජ්‍යවාදී පද්ධතිය කවමදාකවත් යුද්ධයක් නැතුව පවත්වන්න බෑ. විශේෂයෙන් යුද්ධයක් හදන්න ඕනේ. යුද්ධයක් නැත්නම් මේ ක්‍රමය යන්නේ නැහැ. ඒ නිසා වරින් වර වරින් වර රජයෙම මොකක් හරි ප්‍රශ්න දාලා යුද්ධයක් ඇති කරනවා. ඒකල කියනවා අපි තමයි ඒක නැති කරන්නේ. අපි ළඟ තමයි හමුදාව තියෙන්නේ කියලා බලනකොට හදන්නෙත් ඒගොල්ලෝ. ඒ වගේ මේ නාස්තිය පද්ධතිය තුල තියෙන එකක් අපි මේ හදාගෙන තියෙන සදාචාරයේ අපි මේ හදාගෙන තියෙන ශිෂ්ටාචාරයේ අපි සත්‍යයට බයක් තියෙනවා. අපි තියෙනවා මේ ඇත්තට බයක් තියෙනවා. අපි හිතනවා ඒ ඇත්ත ඒ බය කරනකොට සයින් කරලා සුද්ධ සුදු පාට සත්‍යයක් හොයන්න. එහෙම එකක් ඇත්ත නැහැ නිසා රූපේ පිළිබඳ කල්පනා කරත් ඉති ජීවං ඉති ශරීරං තන් ජීවන් තන් ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියන්නේත් නැතුව රූපයක් යම් විදිහකට හේතු වෙනවා නම් මමායනයේ පැවැත්මට නැත්නම් මේ ජීවන යාත්‍රා පවත්තන්න ඒ රූපය ඒ අදාළ කොටසට විතරක් හිත යොදන එක රූප පරිච්ඡේදය කියලා කියන්න පුළුවන්. ඒතර මුළු ශරීරෙම නෙවෙයි ගන්නේ ඉස්සලා මුළු ලෝකෙම ශරීරය වෙන් කරනකොට අපි ඉරියව්ව ගන්නවා. ඊට පස්සේ ඉරියව්ව තුළ ක්‍රියාවලියකට හිත යනවනම් අන්නේ ක්‍රියාවලියට අදාළ රූප ටික ආස්වාද ප්‍රසආසයට පිම්බීම හැකිලීමට වම දකුණට හිත ගියා නම් ඒ කියන්නේ ශරීරයේ අනිකුත් රූප අමතක කෙරුවා ඒ වස්තංගයට ගියා කියලා බැලුවොත් විතරක් ඔය අල්ලපු රූපයත් අල්ලපු රූප කොටාසියත් අස්තේට යෑම දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ වෙනත රූපය ආත්පසින් දැනගත්තා කියලා කියන්න පුළුවන් වෙනවා. එතකන් රූපේ නම් රංගනේ රංගපෑම සමානයි. අපි අර තියෙන බීතිකාව දැකීමේ තියෙන අකමැත්ත අවිද්‍යාව වශයෙන් හඳුනා ගන්න. හට ගැනීමට සහ පැවැත්මට තියෙන ආශා තෘෂ්ණාව වශයෙන් හට තේරුම් ගත්තොත් හැම චිත්තක්ෂණයකම අපි මේ අවිද්‍යා තෘෂ්ණා දෙක වඩමි විද්‍යාව සහ විරාගය යටපත් කරන එක නා බලවතා කියන මට්ටමක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපේ බලවත්කම තියෙන තාක්කල් නිවන් දකින්න බෑ. අපි අහිංසක වෙච්ච ගමන් ඇතිහැටිය දකින්න ලෑස්ති වෙච්ච ගමන් මෙතෙක් නොදැක්ක මේ අස්තේට යෑම විරාගය ක්ෂය වය පටිනිස්සග්ගේ කියන එක බුදුරජාණන්සේ පුදුම වටිනාකමක් දීලා තියෙනවා. තුන්වෙනි ආර්ය සත්‍ය වශයෙන් දීලා තියෙන. ඒක දැකපෝ කෙනාට පමණක් ඒ සඳහා ඇති පිළිවෙත තේරෙයි. නිරෝධය දැකපෝ කෙනාට විතරක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තේරෙන පටන් ගන්නවා. ඒක බුදුහාමුදුරුවෝ කියලා දෙන එකක් නෙවෙයි. නිරෝධය බලන්නයි මම මේ කරන්න කියන එක ඉස්සරහින් තියාගත්ත කෙනාට විතරයි ඒක සඳහා ක්‍රමසහවිදි පෑදෙන්නේ. ඒක නිසා ඒක බුදුරජාණන්සේ ඒ ඒ කෙනාට ඒ කෙනාගේ වගකීමට තියලා උත්සාහ කරන ධර්ම දේශනා මාර්ගයෙන් ධර්ම සාකච්ඡා මාර්ගයෙන් භාවනා මාර්ගයෙන් හැම ඇති වෙන හැම දෙයක්ම නැති වෙන දිහා බලලා මෙතෙක් නොදැක්ක ඒ නැතිවීම දිහා බලන එක උච්ඡේදවාදයක්වත් නාස්තික දෙයක්වත් නෙවෙයි දැනුම සෞඛ්‍ය සම්පන්න වෙන්න සමබර වෙන්න අත්‍යවශ්‍ය කොටසක් කියලා නිසා බණ භාවනා කරන බණක් අහන ධර්ම සාකච්ඡාවක් කරන හැම වෙලාවෙම ඒ අෂ්ටාංගමේ දිහාට ඉවර වෙන දිහාව කෙරෙහි සාදර භාවයක් එන තන්නිසි යට අදාළ නිසි තන දීලා කතා කරන්න බලන කෙනාට ආතතියක් නැති අසහනයක් නැති කමේ ආනිසංසය එතනෙන් තියෙනවා මේ බණ ආන බණ කියන සීලුම දෙනාට ඒ ආතතියකින් තොර අඩු භාවයේ සඳහා මේ හට ගන්න දේ අස්තේ දිහා බලීමේ දිට්ඨිය පහළ වේවා කියන මාතෘකාවෙන් ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපේ පැරණි චාරිත්‍ර දීපත් කරමින් අපි ධර්ම දේශනාවට පස්සේ ධර්ම සාකච්ඡාට වෙලාව ගන්න පුළුවන්. ඒ සාකාට හරි ඒ සම්බන්ධ මාතෘකා ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා අපි ඒකට සාදර වෙමු. එහෙම නැත්නම් අපේ ඊතාවතා ජාතිගතා සජ්ජායනා කිරීමේ අපේ දේශනා ශ්‍රවණ වාරයේ සතිವಾರයේ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ක්ෂය වීම බලන එක අපිට ඒක සක්මනේදී අත්විඳින්න පුළුවන් දෙයක්. ඔව් ඒකට කියනවා පච්චාපුරේ සංඤී කියලා. පෙරපසු ගලපන සංඥාව දකුණු කකුල බර ගන්නකොට වම් කකුල ඉසෙනවා. ඒ කියන්නේ රෝ දෙක කරකෙන රෝ දෙක එක අරයකට බර එනකොට අනෙක් අරේ බර නැගිටලා යනවා. ඊගාව අර එන අරය ෆෝක් එක බර ගන්නට ලෑස්ති වෙනවා. පෙරලන පෙරලනකොට එක අරයයිනේ කියලා හැම වෙලාවෙම බර ගන්න. නීමියේ ඉඳලා බොස්කෙඩියට එක අර ඒක තමයි ගෙනියන්නේ. ඉතින් ඒක නිසා සතියට බුදුහාම රමක් දීලා තියෙනවා ඒක ආරෝ කියලා. කරකින රෝදේ ඒ කාර්යයක තමයි බර ගන්න. අනිතිව කරන්නේ ඇලයින්මන්ට් අරන් දෙන එක විතරයි. ඒ වගේ අපේ ජීවිතේ පැවැත්වීමට මේ වෙලාවේ මොන අරේද මොන ෆෝක් එකද වැඩ කරන්න කියලා බැලුව කකුල් දෙකේක ලස්සනට පේනවා. දකුණ බර ගන්න ප්‍රමාණයට බර වම නිදහස් කරනවා. එතකොට කොහෙද හිත තියන්නේ කියලා බරපතල ප්‍රශ්නයක් අහනවා සක්මන් කරන අය මුල අග දෙකේම ඔය හිතන්නේ නැතුව සක්මන් කරනකොට කොහොමද වෙන්නේ? ඒක ඇඟින්මනේ බොඩි නොලෙජ් එකෙමනේ යන්නේ. හිත යොදපු ගමන් කකුල් පටල වෙන්න ගන්න. අවධානය කොහෙද තියන්නේ කියලා. මොකද ඒක බලන්නේ නැතුව යනකොට ස්මූත්ලි යනවා. ඒ කාර්යයෙන් අනික් කරේට ඒ කාර්යයෙන් අනික් කරේට මාරු වෙනවා. ඒක දිහා බලන්න ගත්තොත් මේ බර මාරු කරන හැටි කොච්චර ස්විෆ්ට්ද කියලා කියනවා. කොච්චර සුමුදුද කියනවා. මේ කිලෝ 70 බර තනි කකුලක අරගෙන යනවා කිලෝ 10කවත් දැනෙන්නේ ඒ අර කද ගෙනියන මනුස්සයා පැද්දගෙන යනකොට කදේ බර දැනෙන්නේ නැහනේ. ඒ ලායට ගෙනියනකොට බර දැනෙන්නේ නැහැ. ඒ මනුස්සයට යන්න නැතු ඉන්නත් බෑ වෙලාවේ. ගත්තට පස්සේ අරගෙන යන්න ඕන. බයිසිකල් එකත් යම් ස්පීඩ් එකට එනකන් කෙලින් හිටින්නේ නැහැ. බයිසිකල් වැටෙනවා. වැටෙන්නේ නැතු වෙන ස්පීඩ් එකක් ඕන. ස්පීඩ් එක ආවට පස්සේ ඉතින් යන්න ඕනේ. ඒ වගේ මේ ශරීරයත් ඒ වගේ එනමුත් මෙතන මාරු වෙන මාරුව තේරෙනවා එක අතක සිමෙන්ති කොටයක් කරන අනික අතට මාරු කරන්න යන බයන කිලෝ 50ක් කොච්චර අමාරුද කියලා. දැන් මෙතන කිලෝ 70ක් මේ මෙතන තනි කර දරලා ඊගාට එක යහයකට මාරු කරලා යන්නේ සික්ස් හැක් ක්‍රමයට බල සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා. කකුලෙන් කකුල බල සම්ප්‍රේෂණය වෙන්නේ ඒක වෙන්නේ සම්පූර්ණ බොඩි නොලෙජ් එකේ පච්චාපුරේ සංඤ්ඤය ඇතුව ඇවිදින්න ගියොත් මේ කකුල් හතරෙන් ගිය සතා කකුල් දෙකට එන්නේ අවුරුදු කෝටි ලක්ෂ 40ක් ගිහිල්ලා තියෙනවා. අවුරුදු හතරක සම්බර කරපු එකනා මෙහෙම නැගිටින්න. ඉතින් අපි එක පියවරක් පහසා ඒ අවුරුදු කෝටි ලක්ෂයක පරිණාමය මේ අත්දකින්නේ. දැන් අපිට ඒක පුරුද්දට ගිහිල්ලා මේක වටිනාකමක් අපිට තේරෙන්නේ නැහැ. නමුත් රෝබෝ කෙනෙක් හදන්න බලන්න කකුල් දෙකෙන් ඇවිදින රෝබෝ කෙනෙක් හදන්න ගියාම හිතා ගන්න බෑ. ඒ නිසා මේ මනුස්ස ශරීරයේ තියෙන මේ විචිත්‍රත්වය නැත්නම් වෙසක් තොරණක් වගේ තියෙන එක බලන්නේ නැතුව අපි අනුන්ගේ ශරීර බලනවා අතීත අනාගත බලනවා නැත්නම් අතන බලනවා මෙතන බලන්නේ නැතුව ඉතින් ඒ තාක්කල් අපිට manussත්වයක් නැහැ ජීවිතයක් නැහැ දැනුවත් ආංශිකයි මේකත් ආංශික තමයි නමුත් මේකේ මොකද්ද මුලට බහින ගතියක් තියෙනවා ඒ නිසා සක්මන් කරනකොටත් එකින් එකට එකින් එකට බලයේ සම්ප්‍රේෂණය වෙන ආකාරය හුස්මට වැඩිය විචිත්‍ර ගතියක් තියෙනවා. හරි සජීවී. මේ ඒ නිසා සක්මන ඇල්ලුවා නම් කාට හරි ඉතින් බොහොම දුරදිග ගමනක් තමයි යන්නේ. අවසර සම්නාද මේ දැන් ආනාපාන සතිය කියන්නේ සියුම් රූපයක්. දැන් ඔය එනවුස් සද්දයක් වගේ ඔය කවි බණක් වගේ ඔය සනස ඕලාරික. ඉතින් අර සියුම් රූපයට හිත දාගෙන ඉන්නකොට ඕලාරික ශබ්ද රූපයක් අරමුණු වුණාම සන ඒකට ස්වභාවයෙන් හිත වැඩිපුර ඇදලා යන ගතියක් තියෙන සන. ඒ වගේ අවස්ථාවකදී මොකද කරන්නේ? ඉති රූපං. ඒකට ගොරෝසු දේ තමයි ඉති රූපං කියන්නේ. එහෙම නැතු ඒ මොනක නැත්තන වෙලාවට ආනපානට යනවා, සියුම් රූපෙට යනවා. ඊගරාට හිත විසින්ම යනවා නම් ඉති රූපං කියලා ගන්ධකට හෝ රසකට හෝ සද්දකට එතකොට මේක අතාරින්න පුළුවන් වෙන්න ඕනේ අරකට ගියා ඒක තමයි ඉති රූපං කියන්නේ ඒ රූපේ හට ගැනීම දැන් ඇතර රූපේ හටගත්තේ ඒතර නෙවෙයි. නමුත් මගේ අවධානය දෙන්න ගිය ගමන් රූපේ හටගත්තා. මගේ කුසල ඡන්දේ මානසිකාර සම්භව. ඒතියෙදි දක්ෂයාට පුළුවන් ඕන මේකේ මානසිකාරය තියාගෙන ඉන්න. අර සියුම් වෙච්ච ආනාපානයේ මානසිකාරය තියාගෙන පුළුවන්. ඒ තමයි භාවනා භාවිත මනසක් කියන්නේ. අනිත් එක්ක නා වැඩියෙන් කෙලෙස් උපදින තැනට අදිනවා. මිටිතනින් වතුර බහලා යනවා. වැඩියෙන් කුප්පණ දෙනේ රූපේ, සද්ද රූපේ. වැඩියෙන් කුප්පණ දෙයට අදිනවා. ඒ තමයි මේ මනසේ මරණ මොහොතදී කොහාට අදීද කියලා කියන්න බෑ. භාවිත එක්කන දන්නවා ගොරෝසු රූපේ තියෙද්දී තමන්ට වඩා හිතසුව සලසන රූපේ තමන්ට අර්ථ සිද්ධිය සලකන රූපේ බලන්ඩ අප්‍රමාද කෙනාට පොඩි අවස්ථාවක් තියෙනවා නැති කෙනා මේ රූපයේ ගොරෝසුකම අනුව රූපයේ කෙලස් වැඩිකම අනුව එයාගේ හිත අනිවාර්යෙන් මෙතෙන්ද ඒක දැනගන්න පුළුවන් වෙන්න ඕනේ දැනගත්තත් ලාභයක් ඒක මොකද්ද මම නෙවෙයි ඒක තීන්දුව කරන්නේ කාගේ න්‍යායපත්‍රයක් කරනද මගේ හිත සද්දෙට අදින්නේ කියලා බැලුවොත් මගේ හිත සෝපිනිස නෙවෙයි. කවදාවත් නැහැ. ඒක තේරුම් ගත්ත දවසේ තේරෙනවා අපි මැරෙන්න ඉස්සෙල්ලත් ඉන්නේ මායත් එක්කමයි කිය. එයා තමයි අපිට සරසම හදලා තියෙන්නේ. වැඩියෙන් කෙලස් තියෙන තැනට මිට තැනින් වතුර බැසෙයි කියලා යන්නේක අපි හිතනවා මේ අඳබාලෙන් ගෙවෙන්නේ කියලා. අඳබාලේ නෙවෙයි කොයි පඬිතයාට සිද්ධ වෙනවා. ඒක දකින්න මිනිස්සයා දකින්නකොටම මේ මානසිකාර සම්භවා ඡන්ද මූලකා මේ මේ රූපේ අතහැරලා අර රූපේ පහළ වෙන්නේ මගේ මානසිකාරය මගේ කැමැත්ත අනුව ඒ කැමැත්ත මගේ හිතසුව පිණිස නැහැ කියන එකයි බුදුරජාණන්සේ කියන්නේ. ඒක මම දුර්වල කරනවා. මගේ චරිතයට ගැලපෙන්නේ නැහැ. බයලජ්ජ නැහැ. ඒත් කරන්න දෙයක් නැහැ. කාගේදෝ න්‍යායපත්‍රයකට නාස්රණුවට අදින මීහරකෙක් වගේ වැඩියෙන් කෙලස් තියෙන තැනට යනවා. භාවිත මනසක් තියෙන එක කියලා දන්නවා. මෙතන වැඩියෙන් කෙලස් තියෙනවා. මෙතන අඩුවෙන් කෙලස් තියෙනවා. මේක මම කලින් පණව ගන්නලා ධර්මොන මම දක්ෂ නම් මේ දෙකේ වෙනස බලලා අඩුවෙන් කෙලස් තියෙන හෝ නූපන් කෙලස් නොයිපද වීම පිණිස මේක ව්‍යංජන අනු ව්‍යංජන ගන්න නැතුව නීරස වුණත් බය උපදවන සුළු වුණත් ඒකාකාරී වුණත් මේ ආරක්ෂක භූමියේ තියාගෙන සිටීමේ හැකියාවට බුද්ධ ජනසාවිය කරනවා යෝගාවචරයක් කියලා කියනවා ඒක කවදාකවත් සාජයෙන් ලැබෙන්නේ නැහැ කරලම අත්තරද්දලාම තේරුම් ගන්න ඕන එක. අත්තරද්ද හරහාම තේරුම් ගන්න ඕන. ස්වාමීන් වහන්සේ මේ භාවනාවේ උපවස්ථාවේ ඉඳ අනුපවස්ථාවේ ඉන්නේ අනුපවස්ථාව ඉවෙන තැන එන්නේ රූපවස්ථාවේ අනුමුණ ඉවෙන තැන අනුපවස්ථාවේ අනුමුණ පටන් ගන්න තැනයි ඉස්ලාන්නම මේ නොකු නොකලෙන නොකලෙන ස්ථානන්නේ කියන්නේ එතන තිබුණ අරමුණ අස්ථායට යනවා කියන්නේ අරූපේ තමයි. තිබුණ අරමුණ නැති වුණා. එතකොට ඇත්තටම කියන්නේ වෙන තැනකට හිත ගිහිල්ලා. නමුත් හිත ගියාට දැන් අර ගත්ත නිදර්ශනය ගත්තොත් ආනපාන තියෙන සියුම්ම සද්දයක් එනවා. එතකොට හිත මේක 100ක් අමතක කරලා <clears throat> සද්දට හිත යනවා. ඒ තමයි කෙලෙස් වල හැටි. තමයි මායя. අපි දන්නවා මෙතන මේ රූපේ සියුම් රූපේ අතහැරලා මේකට ගියාට හොඳ භාවිත මනසක් ඇති කෙනෙකුට බලන්න පුළුවන් මේලා ආනපානේ නැතුවද එහෙම නැත්නම් ඇයි ආනපානේ හිත යන්නේ නැත්තේ කියලා බැලුවොත් තිබුණට ඒක රූපයක් වෙන්නේ නැහැ. ඒක ඒ වෙලාවේ අභාවයට ගිහිල්ලා ඒක අවලංගුවටපත් වෙලා පෙරදිච්ච කෙනෙක් බවටපත් වෙලා නමුත් ඒක අරමුණු කරන්න පුළුවන්. ගෙවිච්ච තමන්ගේ මාතහැරලා දාපු අරමුණ මේ ආනාපාන සියුම්දී අරමුණු කරන්න පුළුවන් මගේ හිත මායාව විසින් මෙතෙන්ට ඇද්දට මම බුදුන් අදහනවා නම් සද්ධාව කියන එක තියෙනවා නම් යෝනිසෝමනසිකාරය තියෙනවා නම් රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක තියෙනවා නම් මේ අතහැරලා අපේකට මොකද උනේ කියලා. වම උස්සනකොට දකුණ බර ගන්නවා. ඒකට දකුණේ හිත තියන්න පුළුවන්. වමේ රූපේ නැති වෙන හැටි බලන්න පුළුවන්. අත්තේට යන හැටි බලන්න පුළුවන්. ඒක නිකන් අරූපයක් වාගේ තමයි. ඒකට හේව නැල්ල තියෙනවා. දකුණට බර ගන්නකොට වමට මොකද වෙන්නේ? එතකොට අර තිබිච්ච බර හැල්ලු වෙලා කකුල් ලොකොට දිගෑරිලා ඒක ගෙවන් වෙන තැනට යනවා. ඒ නිසා රූපයේම හේව නැල්ල රූපේම අස්තය අරූපේ නැත්තම් සූක්ෂම රූප කියලා කියනවා. ඒකට නංවනම් වෙන් කරාට වෙන් කරන්න බෑ. මේ රූපයක් වෙච්ච එකම අරූපයක් වෙනවා තව ටිකකින් වෙන තේකට අවධානය යොමු වෙච්ච එක. ඒ නිසා හිත ගිය තැන නාදර රජ මාලිගාව තැති. අවධානය යන තැන විතරයි කතාව පවතින්නේ. නමුත් භාවනා කරපු කෙනෙකුට අවධානය අතහැරපු තැනටත් පොඩ්ඩක් හැරිලා බලන්න පුළුවන්. ඇයි ඒක අතහැරුනේ? ඒතර කෙලෙස් අඩු නිසා. කෙලෙස් වැඩි එකට යනවා. ඉතින් ඒක ලියවලා නිදහතර කර්ම දෙනවා. ලේජියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙන නැත්නම් හදලා කියනවා. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් ওই සෙල්ලම තමයි අපි කරන්න තියෙන කඩප්පුඩියට ජඩවැට සේරම කරලා දරුවන් ඉදිරි පිට ඕම කරන්න එපා මාත් එක්ක වෙන්න බලපන් කියනවා. ඒ කියන අමනේ ඇවැද්දා. ඌ කරන්නේ චාන්ස් එක හම්බ වෙච්ච ගමන් කඩප්පුලි වැඩේ කරන දරුවන්ට කියන චී චී චී ඒ කරන්නේ. ඒ නිසා අපිට පුළුවන් රූපයක් අතහැරලා දාපු රූපේ නැත්තම් ගෙවිලා. මෙතෙන්ට අවධානය ගිහිල්ලා තියෙන්නේ. සතියේ සූරකම තමයි එතන අවධාතයේ තියෙද්දිම මෙතෙන් මොකද උනේ කියලා බලන්න පුළුවන් ගතියක් තියෙන. ඒකට මේක අවචාවට මේක විරාගයට ලක් වෙනවා. නිරෝධයට ලක් වෙනවා. ක්ෂය වෙනවා, වැය වෙනවා. ඒකට පේන්න පුළුවන් මේක දැන් මේ ගෙවෙමින් අතහැරමින් යන දේ. තව සමහර වෙලාවට තමන් දික්කසාද කරපු ගෑණි ආයෙත් බඳිනවා දැකලා තියෙනවා. එච්චර තමයි. දික්කසාද කරාට පස්සේ ආයෙ ලස්සනයි ගෑණි. හරි හරි. හරි ඉතින් හරි අපි නෑ අපි hina උනාට ගණන් ගන්න එපා. දික්කසා දෙන්නේ නෙමෙයි. ඒ කියන්නේ සබ්දෙට හිත ගියා. සියුම් රූපේ අරමුණු ගන්න බැරි තත්ත්වයක් ආව සංගත. ආපහු හැරිලා බැලුවම සංගත හුස්ම සම්පූර්ණයෙන් නතර වෙච්ච වගේ අවස්ථාවක් තිබුණා සංගත හුස්ම වැටෙන්නෙම නෑ. නමුත් අර ශබ්දේ වචන ටිකට සංගත හිත පුදුම විදියට බැඳෙන ගතියක් තියෙනවා. බුදුරජාණන්සේ කියනවා දැන් ඒ වෙලාවට අතහැරිච්ච හුස්මේ ආකාර సంతාන නිමිති මේ එහෙම නැත්නම් ಉದ್ದೇಶ කියන ටික එතකොට මේ පැත්තට ගිහිල්ලා මෙයාගේ හැඩ බලන්නේ මෙයාගේ ආකාර සටහන් බලනකොට අරකේ ආකාර සටහන් මැකියාම අරමුණ මැකියාම හා සමානව තමයි හිත කියවන්නේ කියලා. කොච්චර ගැඹුරක්ද එතන කියන්නේ කියලා හිතා ගන්න බෑ. මහානිදාන සූත්‍රයේ කියවන්නේ යේයි ආකාරයේ යේයි නිමිත්තේ යේයි ಉದ್ದೇಶේයි යේයි ලිංගේයි ඒ රූපාරමණය පනවනවා නම් ආනන්දහමත ගන්න ආනන්ද ඒ ආකාරයේ ඒ ලිංගේ ඒ ಉದ್ದೇಶේ ඒ ඒක නැති වෙනකොට ඒ රූපේ පවතිනවාද කියලා. අපි හිත කියන්නේ රූපේ නැතුණා කියලා. නැති වෙලා තියෙන්නේ ආකාරය විතරයි. ලිංගේ විතරයි. ಉದ್ದೇಶේ විතරයි. අවධානය මෙහෙට ගිය ගමන් මේක සම්පූර්ණම නැති වෙච්ච ගානට වැටෙනවා. එතන සාහසිකයි අපේ හිත. අර මොන්නේ නැති වුණා ගානට යන්නේ. මම කාට හරි තරහ වුණා නම් ඒ මනුස්සයා ඉන්නව පේන්නත් බෑ මරන්න ඕනේ. සාහසිකයි. ඒ මනුස්සෝ ඉnderර බෑ. උට කොනහන්න ඕනේ. ඇඟින් හරි අනින්න ඕනේ. ඒ වගේ ඒ ඒ මු මකන්නව යන්න හදන. ඒ නිසා අපේ හිත ඔය අපි ඔය තාන්ත දාන්තයි කිව්වට ඒක මේ බලවතා ජයගනී කියන එක දුබලයා ڇප්ප කරනවා කියන එක හක්ක තියලා සෙමාරිනවා කියන එක ඔය මෙයා චාල්ස් ඩාවින් ඉදිරිපත් කරාට ඊට කලින් ඔය මේ මැකියවෙලි කියලා තිබ්බා. ඊට කලින් කවුටිල්ලි කියලා තිබ්බා. රාජ්‍ය තන්ත්‍රයක් කරන්න බෑ හතුර මරන්න නැතුව. හතුර නිකන් තියතිය මේ කප කප තියාගෙන ඉන්න ඕනේ. මරවරව බලන්න ඕනේ. නැත්තම් රාජ්‍ය තන්ත්‍රයක් කරන්න බෑ. ඒක නිසා අපි යම් තැනක ජයගත්තයි කියලා කියන්නේ අපි විශාල වස්තු විනාශයක් කරන්න ඕනේ. කාබාසිනියම කරන්න ඕනේ. ඒක හරිම සාහසිකයි. ඒක නැත්තම් කවදාකවත් මේ මැනේජ්මන්ට් ටෙක්නික් නායකත්වයක් ගෙන්ඩක් කරන්න බෑ. ඒ නිසා මම භයානක තනක ඒ නිසා හැම නායකයෙක්ම අපාය යටම තට්ටුවට යනවා කියලා නෙකි. කරපන් රජේ මහානකම තුන් දවසකට නායකම් කෙරුවා නම් ඒක උදන ගන්න ඕනේ නායකම කියලා කියන්නේ විරුද්ධ ප්‍රකාශ කරපු එකක්ම කන්න ඕනේ. ආයෙකට අනුකම්පාත්‍යතමනේ කෙරුවොත් එහෙම ඌ ඉන්නේ රිටර්න් එක දෙන්න. ඒ වගේ තමයි මෙතන ආනපාන ඇතැහැලා මේක අපි ඇල්ලුවානේ. මෙතෙන් හිත ගියානේ. අරගේ සටහනක් ආකාරයක් ලිංගයක් උද්දේශයක් ඇත්තෙම නැහැ. ඒකට බේරියා නැහැ. ඒක හරි හිතේ සාහසික ගතිය මේ පෙන්වන්නේ. ඉතින් ඒක මේ භාවනාවේදී දැක්කට පස්සේ තේරෙනවා මේක ඇතුළේ කොහොමදත් යකා ජීවත් වෙනවා. ඇතුළේ කොහොමදත් මේ කෙලස් ජීවත් වෙනවා. මාය ජීවත් වෙනවා. නැත්තම් කොහොමද එකින් එකට මාරු කරන්නේ? තනි කර කාමයට දුවන්නේ. තනි කර කෙලෙසට දුවන්නේ. ඉතින් ඒක අපි සාමාන්‍ය පුත්තජනෙක් අපි සාමාන්‍ය පුරවැසියෙක් කියලා බාර ගන්නවනේ. ආනපාන කරගෙන ඉඳලා සද්දෙකට හිත යනවා කියන්නේ අකුසලයක් නෙවෙයි. දඬුවම් නැති අකුරු හැන්නේ අපේ ක්‍රියාවලිය යාන්ත්‍රණය නම් අච්චරම තමයි එකෙක් මරලා එකෙක් රජ කරනවා. ඒ කියන්නේ තිතක් අනුකම්පාව මොකක්වත් නැහැ. ඒක දැක්ක දවසේ පේනවා මම කියන්නේ මොන මුර්ගේද්ද කියලා. මුර්ගේසන්. මුර්ගේසන්ම තමයි. පුතඥය කියලා කියන මනුස්සයා මොනම තාලෙන්වත් අදහන්න බෑ. ඉන්නකන් සිප වැඳ ගන්නවා, ආලිංගය කරනවා, බැඳ ගන්නවා, පොඩ්ඩ අනිපැත්ත හැරෙනවනේ. ආය මකනවා. මොනම විදිහකට ඒ විනාඩ තියන්න බෑ. ඒ මිනිස්සයා කියන්නේ ඒක තමයි අපේ ශිෂ්ටාචාරය. මේ සතෙක් තව සතෙක් කල්ලාගෙන පණ පිටින් කනවා දැකලා තියෙනවද? චරිතත්තර කාලා කන හැටි. එච්චරයි ආ ඒක දැන්න වෙන විතර පල්ලෙහාට ඉස්සර තිබුණ පාර ලොකු සංසි කුටි 25 කුටි ගාවේ. පල්ලෙහාට පාර හැදුවා. කුටි හදනවා. එදා මම වන්දනාට එනකොට 5:45යි එක සමාන සර්පය දෙන්නේ ගිලගෙන. යට ඉන්න එක නලියනවා. අරු අල්ලගෙන ගිලගෙන. ඊට පස්සේ මං ආවම ධම්මනිසන්දේ ආමුතුත් ඇවිල්ලා වන්දනාවට. මම කෝ අන්න ගිහිල්ලා බලන්න දර්ශනයක් තියෙනවා කියලා. පස්සේ ගිහිල්ලා ඇලක ඔබ වහන්සේ නිවන් දකින්න ඕන එක පෙන්නුවට කුර්මියානික වන්දනානත කරලා ගිහිල්ලා බල්ලයි. <laughs> යනකොට අරයා වමාරලා. වමාරලා ගිහිල්ලා මොකද ගිල කරලා ඉවර කරන්න බෑ කොහොමඩක්වත්. හැබැයි කට ඇතුලේ. අහුවෙච්ච එක මැරිලා අනිත් එක යන්න ඇති දොස්තර පහක්යම්බේ. ඒ ආයේ නෑ උණ ගන්න ඇති උට. නරු මෙහෙම නල්ලියනවා. ඌ ගිලිනවා. මීයෝ ගිලිනවා ගැරන්ඩියා. මීයා කට ඇතුලෙත් කෑ ගන්න. ඒත් ගිලිනවා. ඊට වැඩිය හපන් මේ කෙලස් කරන හිත බොහොම භයානකයි. ඒකට ඒ අර අතෑරපෝ හුස්ම දිහා බලන්න යනවටවත් කැමති නැහැ හිත. ඒක ගංගතික ඉහළට යනවා. ප්‍රේමේ වැඳපු තැන තියේදී අතහැරපු දික්කසාද වෙච්ච ගෑණිදියා පොඩ්ඩක් බලපන්. සාමාවතී ඒ කතාව දන්නවනේ. එදාට ගත්ත වෛශ්‍යාවට තමන්ගේ අර පරණ ගෑණි තියා බලපෑකේ द्वේෂයට තමයි ගිහිල්ලා උතෙල්ල තෙල්ල කරන්නේ. එයාගේම ගෑණි තියා. ඒ දවසට වෛශ්‍යාවක් ගෙනත් තියලා දානෙට අයින් වෙනවා සාමාවතී. ඒ සාමාවතී දලිකුණු ගාගෙන වැඩ කරන තියා කවුරුන් බලනට ආමුදුරන්ට රජුරන් hina යනවා. මහගන්දි කැමති නැහැ ඒකට. එයා ගිහිල්ලා ඒ අර කසාද ගෑනට ඔලුවට තෙල්ලක් කරනවා. මගේ දවසේ මේ දවසේ ඌ මගේ මිනිහා. මගේ වෙන අහිනසන්නවත් යන්න එපා. උඹ කරපු දෙයක් නෙවෙයි නී අහිනාව නම් දිහා බල්ලේකටම වා කියන්නේ. තෙල්ලන්ටවක් කරනවා. මර්සිලස් කවුරු කොහොම කතා කරත් කවුරු කොහොම සාන්ත දාන්ත ශිෂ්ටාචාර ගති වලට යන්න ගියත් ඇතුලේ මුරුගේසන්. මේ තමන් තුලින් දැකපු දවසේ කවදාවත් චරිසාතික දෙන්න යන්නේ නැහැ. දීලා බෑ බේරන්න බෑ මොකද ඒ තරම් චපලයි මේ චන්දමූලක සබ්බේ ධම්මා මානසිකාර සම්භවා. මොකද්ද මානසිකාරය කරන්නේ? එතන රජ කරනකොට අර ඔක්කොම මරන්න ඕන. මරන්න ඕන. කොණ්ඩ <laughs> ඕන කියලා තමයි. ඒත් අපි පුරවැසියෝ. හාමුදුරනේ රූප අවස්ථාවේ ඉන්න භාවනාවේ රූප අවස්ථාවේ ඉන්න අනුප අවස්ථාව යන වෙලාවේ භාවනා කරන්නේ නැහැ මොකද යනවා ඒ භාවනා කරන එන අය මුලට යamak එන්නේ අය සංදිස්ථානේ දකින්න. එකක් අවචාවට ලක් කරන එකක් දිනනවා. මෙතෙන් තුමුන් ලයිට් එක තව කෙනෙකුට යනවා. හන්දවට ලයිට් එක තිබුණ තැන එක්කන අරූපයක් වෙලා ලයිට් එක අල්ටිමේට් මැච් එකන අරූපයක් වෙලා. ફોકસ ලයිට් එන්නේ මේ මේ ඩ්‍රාමා වල මේ එක එක තැන් වලට ફોકસ කරන්නේ. ප්‍රධාන නළුවට ફોકસ කරනවා. ඒ අනික් කට්ටිය අවචාවට ලක් කරලා වේදිකාවෙම ඉන්නවා. ફોકસ කරන එක තමයි ඒ ඒ ජවනිකාවේ ප්‍රධාන නළුවා. එයා ફોකස් ලයිට් එක හැටියට වෙනස් වෙනවා. එතකොට අර ફોකස් ලයිට් එක අහුවෙච්ච නැති කට්ටිය අරූප වෙනවා. ફોකස් ලයිට් එක හරපුව රූප වෙනවා. එකක් රූප වෙනකොට විශාල ප්‍රවාහයක් අරූප වෙනවා. ඉතින් අර රූපේට හිත දාලා පෙන්නලා තියෙද්දි අවචාරට ලක් වෙච්ච දේ බලන එක තමයි අස්තංගමය බලනවා කියලා කියන්නේ. මුණ්ඩා ඉස්සර පැත්ත නටද්දී පිටිපස්සෙන් පොඩ්ඩක් ගිහලා බලනවා. එතකොට එක පුලියේ. ඒක හරිම කැතයි. ඉතරහට සෙල් මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කර කර නටන්නේ. නන්නෝඩ පොඩ්ඩක් අය ඌ නතර පැත්තට කට්ටිය පොඩ්ඩක් කට්ටිය බලන්න ඔය පැත්තෙන් ගිහලා කට්ටිය තියන්න. තියලා මේ පැත්තෙන් ගිහලා බලන්න අමු මස් තියෙන පිටිපස්සේ අදිම කැතයි. ඒ වගේ අවචාර ලක්ුණාට පස්සේ දච්ච වෙච්ච දේ බලන්න ඒකේ අවධානය නැති වුණාට පස්සේ ඒක දිය වෙලා වැක්කිලා කුණු වෙලා වැක්කිලා ඔක්කොම වෙලා යනවා. අවධානය නැතිකම. නිකන් වීදි දරුවෙක් වගේ එහෙම නැත්නම් වෛශ්‍යාවක් වගේ එහෙම නැත්නම් මේ අසුචි වලකට වැටිච්ච එකක් වගේ අවස්ථාවට ලක් වෙලා යනවා. ඊට පස්සේ ඒක ඒක බලන්න ඉන්නවත් බෑ අපිට ඒක දිහා. ඒක වනසනවා. වනසීතිවිලි පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒ මොකද අර අලුතෙන් අල්ලාගත්ත එකට තියෙන මනාපේ වැඩිකම කුසල ඡන්දේ ඡන්දේ වැඩිකම නිසා ලත්විච්ච නැති දේ අරූපයක් බවට අස්තයක් බවට පත් වෙනවා. ඒක සම්දිස්ථානයක්. ඒකට මේ අවධානය යොමු වෙන ආලෝකයේ වැටීම අවවා මේ විනිවිද දැකීම විතරයි භාවනාදී කියන්නේ. භාවනාදී ඒ එකක් ඇතිවීම එකක් නැතිවීම භාවනාවෙන් කරලා දෙන එකක් නෙවෙයි. ඒක තමයි ජීවිතය කියන්නේ. හරියට මේ හන්දිස්ථානයේ හිත දාන ආස්වාසයේ ගෙවිලා ප්‍රසවාසයේ එනකොට ප්‍රසවාසයේ තියෙන උනන්දු වගේම ගෙවිච්ච ආස්වාසයට මොකද වෙන්නේ කියලා බලන්න. ඒකට ආස්වාසයේ එනකොට ප්‍රසවාසයේ ගෙවෙනවා. දෙකේකට ඉන්න බෑ. ඒකට මේක යනකොට අරක දිහා බලන්න පුළුවන් ගතිය ඒක මේ සතියේ තියෙන සුවිශේෂී අංගයක් නැත්නම් මනාවකට පිහිටි සතියක ක්‍රියාකාරකමක් ඉස්සලා ඉස්සලා එකක් බලලා අල්ලලා පච්චාපුරේ සංජී දාන්න ඕනේ. මේක වෙනකොට මේකට අවධානය යන්න හදනකොට අරගෙන මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. බලන්න ගන්නකොට තේනවා ඒතකොට චිත්‍රය සම්පූර්ණ වෙන්න පටන් අර ගන්නවා. හැම වෙලාවෙම යමක් හට ගන්නවා නම් ඒ වෙනුවට කැප වෙන අවචාවට ලක් වෙන අස්ථායට යන යමක් තියෙනවා. ඒකට වේ ඉතිහාසය හදලා තියෙන නිසා ඉතිහාසය හදලා කියන්නේ දිනූපි එකාගේ වහසි බස් කියලා තමයි කියන්නේ ඉතිහාසෙට. ඕනම රටක ඉතිහාසය කියලා කියන්නේ දිනූපි එකාගේ වහසි බසක්. පරිදිච්ච එක හැම ලිව්වනම් ඔයිට දුගාක් වෙනස්. ඒ නිසා මහා මේ මහා වංශේ ඒ ජාතිවාදී කෙනෙක්ගේ වහසි බසක් විතරයි කතා කරලා තියෙන්නේ. සිංහල බෞද්ධයාගේ වහසි බසක් කියලා කියනවා. එතකොට මේ ඒ වෙනකොට තිබිලා තැලිච්ච නිකාය වලට මොකද උනේ කියලා ලිව්වනම් කතාවක් මහා යහනයක් එතකොට මහා වංශයක් එන්න වෙන වංශයක් එන්නේ කියලා. ඒ නිසා අපි මේ කියවන්නේ ඉතිහාසය කියලා මේ හරියේ මෝඩයේගේ වහසි බස් දෙදවීම. ජයගත්ත කෙනෙක්ගේ වහසි බසක්. නමුත් විනය පිටකය අරගෙන කියවන සූත්‍ර පිටකය කියවන්නේ පෙරදිච්ච කණාවේ විස්තරක් තියෙනවා දිනපෙක කණාවේ විස්තරක් තියෙනවා සම්පූර්ණ චිත්‍රය ඇඳලා පෙන්ලා තියෙනවා. හරියට බුද්ධහමට අපලයි වගේ. හරි එකක්වත් අසංග ගන්න. බුදුජානසල බැනපුවා. බුදුරජාණන් නිග්‍රහ කරපුවා. ඔක්කොම තියෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ කාටවත් චරිත කතා ලියන්න තියලා නැහැ. වෙච්ච දේ වෙච්ච හැටියට කියලා තියෙනවා. හොඳයි එබනම් අපි ගාථා සජ්ජායනා කරලා ධර්මදේශනා සත්‍යපාරේ නිමාව සටහන් කරමු